සදහවත් බුද්ධිමත් පින්නතුනි පින්නතියනි ඔබ සෑම දිනාටම තෙරුවන් බෙලෙන් සුභ අලුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා දැන් අපි තුනුරුවන්ට নমස්කාර කරගෙන ඉදිරියට සිත පිරිසිදු කර ගැනීම සඳහා ගමන් කරමු නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස් භගවතෝ සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ ඉඤ්ඤාය සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති දේව මනුස්සානං බුද්ධෝ භගවාරහං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ වේ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ ශාක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ රාති පටිපන්නෝ භගවතෝ ශාවක යදිදාංගක්කාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා සබගවතෝ සාරක සංඝෝ ආුනේයෝ මුනේයෝ දක්ඛිනේයෝ අංජලි පරණීයෝ අනු ලෝකස්සා කරන දිනේ මුළු ලෝකෙටම අපිට අවුරුදු තියෙනවා එක එක අවුරුදු වේසක් එකත් අවුරුද්දක් අප්‍රියල් මාසෙත් අවුරුද්දක් වෙනවා නමුත් මුළු ලෝකෙටම අද 365ක් දවසක් ගෙවන් කොට නැවත අලුත් වර්ෂයකට පියවර තබන දිනේ ඒක නිසා අද හොඳ වැදගත් අදිෂ්ඨාන තියාගන්න පුළුවන් අපිට වැදගත් අදිෂ්ඨාන හොඳ පිරිසිදු පැහැපත් ජීවිතයක් ගත කරන්න ඔය ගොඩාක් දේවල් අපිට පුළුවන්. අපි ගිය අවුරුද්දේ ගත කළේ කොහොමද? අපි කොච්චර අකුසල භූමියේ හිටියද? කොච්චර වෙලා කුසල භූමියේ හිටියද? ආත්ම ප්‍රතිවීක්ෂණය කරන්න හොඳම දවසක් වෙන්නතුනේ. මම ගිය අවුරුද්දේ ගත කළේ කොහොමද? ඈ මගෙන් සිදුවන වැරදි මොනවාද? මම අකුසල භූමියේ කොච්චර කාලයක් හිටියද? කුසල භූමියේ කොච්චර කාලයක් හිටියද? දැන් මගේ චරිතය මොනතරම් දියුණුවටපත් වෙලා තියෙනවද? දැන් එන්න එන්න හොඳ තත්වයක් උදා වෙලා තියෙනවා නේද? මෙන්න මේ විදිහේ දේවල් ගොඩාක් අද අපිට හිතන්න පුළුවන්. මේකට කියනවා ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියලා. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ තමා දිස තීක්ෂණ බැල්මක් හෙලන්න ඕනේ. ආපහු හැරිලා බලන්න ඕනේ. අන්න එතකොට තමන්ගේ වැරදි පේනවා. ඊළඟට තමන්ගේ නිවැරදි පේනවා. හොඳ පේනවා, නරක පේනවා. ඒතර මේ දෙපැත්තම අපි බලන්න ඕනේ. හොඳ පැත්තක් බලන්න ඕනේ, නරක පැත්තක් බලන්න ඕනේ. ඒතර වැරදි පැත්ත බලන්නේ මොකටද? නිවැරදි වෙන්න. හොඳ පැත්ත බලන්නේ තවත් ඒ හොඳ දියුණු කරගන්න. අන්න එතන තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එක තියෙන්නේ. උපං කුසල් කොච්චර තියනවද මට මේ අවුරුද්ද ඇතුළත? මම ඒවා දිනු කරගෙන යවිදෙන් තියනවාද? එතකොට නූපං කුසල් ඇති වෙලා තියෙනවද? එතකොට අකුසල් කොච්චර දුරට මට ඇති වෙලා තියෙනවද? මම අකුසල් කොච්චර දුරට යට කරගෙන තියෙනවද? අර සතර සම්‍යක්පදං වීරිය කියලා තියෙන්නේ අහලා තියෙනව නේද? සතර සම්‍යක්පදං වීරිය කියලා කියන්නේ ආන් ඒවා අපි මේ වගේ දවසකදී සිහිපත් කරන්න ඕනේ. එතකොට අපි මේ භාවනා පන්තියට ඇවිදින්න පහුගිය අවුරුද්ද ඉවර වෙලා දැන් නව අවුරුද්දක් ලැබලා තියෙන්නේ කොච්චර දුරට අපි ධර්මය අවබෝධ කරගෙන තියෙනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපිට වැඩිලා තියෙනවද? තේරෙන්නේ? ආන් ඒවා සිහිපත් කරන්න ඕනේ. අද උගාවක් මම ඒවා තමයි කියලා දෙන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් එකක් වැඩෙන්න ඕනේ සම්මාදිට්ඨිය ඇති වෙන්න, සෝතාපන්න වෙන්න. එහෙම නැතුව සෝතාපන්න වෙන්න බෑ. සක්තිස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් දෙකක් සම්පූර්ණ වුණ අවස්ථාවේදී සක්‍රදාගාමි තත්ත්වයටපත් වෙනවා. සක්තිස් බෝධිපාක්ෂික ධර්ම හතරෙන් තුනක් සම්පූර්ණ වෙනකොට අනාගාමි තත්ත්වයටපත් වෙනවා. සක්තිස් බෝධිපාක්ෂික ධර්ම 100%ම සම්පූර්ණ වෙනකොට තමයි රහතන් වහන්සේ නමක් දකින්න හම්බ වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මහා බෝධිය ලබා ගැනීමට උපකාර වන්නා වූ ಗುಣධර්ම කියන එකයි. ආන්ගේ ಗುಣධර්ම වඩවා ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. කුසල ධම්මා ආශේවති භාවේති වඩ්ඩේති ඒතායාති භාවනා. කුසල් ධම් ආශ්‍රය කරමින් දියුණු කර ගන්නවා, වඩවා ගන්නවා. ඒක තමයි භාවනා කියලා කියන්නේ. තේරුණා නේද? එතකොට මේ කුසල් දහම් අතර ප්‍රධානම කුසල් දහම් ටිකක් තමයි මම ඔය කිව්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඊළඟට සප්ත ආර්ය ධනය අපිට ලැබිලා තියෙනවාද? අපිට සීල විසුද්ධියක් ලැබිලා තියෙනවාද? චිත්ත විසුද්ධියක් ලැබිලා තියෙනවාද? ditthi විසුද්ධිය ලැබිලා තියෙනවාද? කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මෙන්න මේවා ලැබිලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපි මේ ශූන්‍යතාවය දැකලා තියනවද කියලාත් බලන්න ඕනේ. මේකෙත් අහලා තියෙනවා ශූන්‍යතාවය ගැන කියලා දෙන්න කියලා. ශූන්‍යතාවය කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථය දැක්ක පුද්ගලයාට සියලුම සංඥා නිරුද්ධ වෙනවා. මං ගියසෙවේ භාවනාවක් දුන්න කමඨානම් මේ පින්නතුන්ට උද්‍යාවේ ඥානෙ වඩන්නේ කියලා නේද? ආස්වාසයේ ප්‍රස්වාසයේට හිත යොමු කරගෙන ඉන්න කියලා. ඒක වේගවත් වෙලා වැඩිගෙන වැඩිගෙන වැඩිගෙන යනකොට මේක අතහැරිලා යනවා. මොකද්ද මේ අතහැරෙන්නේ? ආස්වාසය ප්‍රස්වාසය. මේක ක්‍රියාවක් නේද? ක්‍රියාවක් කියන්නේ හිතක්. හිතක් කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම කියන නමක්. හිතක් කියලා කියන්නේ මුළු ලෝකෙටම කියන නමක්. ඒ හිත ඇතුලේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔය ඔක්කොම තියෙනවා. විඥාන නාම රූප තියෙනවා. ඒතකොට ලෝකෙ කියලා කියන්නේ විඥාන නාම රූපයගේ සංකලනයක්. ඒතර මේ හිත අතහැරලා යනවා කියන්නේ ලෝකෙම අතහැරලා යනවා කියන එක. ලෝකෙම අතහැරලා ගියන් පස්සේ මොනවද අපිට ඉතුරු වෙන්නේ? කිසිවක් නැත, කිසිවෙක් නැත. අන්න ඒකයි ශූන්‍යතාවය කියන්නේ. ලෝකෝත්තරය කියන්නේ මොකයි? ඈ පළවෙනි වරට ලෝකේ අතහැරිනවා තෙන්දී. ශූන්‍යතාවය කියන්නේ ඕක තමයි. එතනනොත් එහා තමයි නිර්වාණය තියෙන්නේ. නිර්වාණය කියන්නේ භූමියක් නෙමෙයි. සියලුම සංඥා නිරුද්ධ වුණාන් පස්සේ ඉවරයි ඔක්කොම. ආය විඥාණයට හටගන්න විදියක් නැහැ ඔක්කොම ඉවරයි. ලෝකෝත්තරය කියලා කියන්නේ. සංඥා වේදිත නිරෝධය. සංඥා දැනීම නවත්තනවා. ඒක නවත්තන්න ඕනේ වේගය. වේගය දැක්කම පස්සේ නවතින්නේ ඒක. වේගය දැක්ක හැටි අල්ලන්න බැරි වෙන කිසිම දෙයක්. සියලුම සංඥා නිරුද්ධ වෙනවා. එතනනුත් එහා තමයි නිර්වාණය. නිර්වාණය කියලා කියන්නේ සංඥා වලින් තොර වීම. සංඥා කියලා කියන්නේ මොනවද? මේ ලෝක ධර්මනේ සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හය වර්ගයක් තියෙනවා. ඒවා යදෙන්නේ කොහේටද? ඇහැට කනට දිවට නාසයට කයට මනට. ඔය බාහිර රූප තමයි සංඥා කියන්නේ. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒවා අදින්නේ ඇහැට කනට දිවට නාසයට කයට මනට. ඒවා ටක් ගන්න නවත්තන්න නම් මොකද කරන්න ඕන? වේගය දැක්ක හැටි ඉවරයි. අල්ලන්න බැරුව යනවා. පස්ස නිරෝධය කියලා කියන්නේ පස්ස නිරෝධය කියන්නේ අරහත් ඵලය කියන එකයි. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්ස නිරෝධ වෙනකොටම වේදනාව නිරුද්ධ වෙනවා. ඇයි පස්සේ නිසානේ වේදනාවට යන්නේ? ශූන්‍යතාවයට ගිය හැටි පස්සේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ වේදනාව ඉවරයි. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වෙදනාව ඉවර වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාවෙන් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඔන්න භව නිරෝධය. භව නිරෝධය කියන්නේ නිර්වාණය. ආන් ඒකයි ශූන්‍යතාවයට එහා නිර්වාණය තියනවා කියලා කිව්වේ. තේරුණා නේද? ඉතින් මේ ශූන්‍යතාවේ දකින්න තමයි මම මේ කමඨහන් දෙන්නේ. ඉතින් ගිය පාර මම දුන්න කමඨහන වැඩිවත් දන්නේ නැහැ කට්ටිය නේද? මම කමඨහන් වඩින්න හැටි කියලා දුන්නා. හුස්මට හිත යොමු කරගෙන ආස්වාසේ ප්‍රස්වාසේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලන්නේ කිව්වනේ. එතකොට මේක ඊටම පහසුවෙන් බලන්න පුළුවන් තැනක්. ආස්වාසය කරන්න හදනකොට අපි ඇති වෙනවා කියලා හිතන්න ඕනේ. ආස්වාස කරලා වෙනකොට නැති වෙනවා. ප්‍රස්වාසයත් පටන් ගන්නකොට ඇති වෙනවා. ප්‍රස්වාස කරලා වෙනකොට නැති වෙනවා. ආන් ඒක මම බලන්න දුන්නේ. ඒක ක්‍රියාවකට හිත යොමු කරලා ඒ ක්‍රියාවෙහි උදේවයි දකිනවා. ක්‍රියාවක් කියන්නේ මොකද්ද හිතක්. හිතක් කියන්නේ මොකද්ද? ලෝකය. මුළු ලෝකයේම උද්‍යව්‍ය ඥානයේ උදේවයි දකින්න විදිහට. උදය උදයවිය ඥානය කියලා කියන්නේ නව මහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය උන්නතනින් වැඩෙන්න ආරම්භ වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් හතරෙන් එකක් වැඩෙන්න ඕනේ සම්මාදිට්ඨිය ඇති වෙන්න. දැන් අපි බලමු ආත්ම ප්‍රතිවික්ෂණය කරලා පොඩ්ඩක් ඈ. දැන් ඔයගොල්ලෝ මේ භාවනා පන්තියට ඇවිදින්න මම හිතන්නේ අවුරුදු 3 4 මේ භාවනා පන්තියේ පටන් ගත් දවසේ ඉඳන් ඉන්න කට්ටියත් ඉන්නවා මෙතන. අලුත් කට්ටියක් ඉන්නවා. සාමාන්‍ය මාස 3-4ක් ආපු කට්ටියක් ඉන්නවා. දැන් අපි ඔක්කොම එකතු වෙලා බලන්න ඕනේ අපේ ආධ්‍යාත්මික දියුණුව කොච්චර දුරට තියනවාද කියලා. සෝවාන්ද කියලා මේ බලන්න ඕනේ. එතනයි බලන්න ඕනේ. කොච්චර දුරට අපි දැන් ගිහින් තියනවද ඉදිරියට? සතර සතිපට්ඨානය. ඉස්ලාම් දකින්නේ උතන තමයි. සතර සතිපට්ඨානය කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථය දැකීම සඳහා සාම්පල් හතරක් ගන්නවා. මේ ලෝකයෙන්. ලෝකය කියලා කියන්නේ මොකේද? යම් තැනක දුකද එතන ලෝකයයි. දුක තියෙන්නේ කොතනද? ජීවිත පැවැත්ම තුල. මේ තියෙන්නේ මේ ලෝකය. ඇයි මේකට ලෝකය කියන්නේ? මේක තියෙන ඔක්කොම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ඈ විඥාන නාම රූප ඔක්කොම මේක තියෙනවා. මෙන්න ලෝකය. දැන් අර ගස්ගල් පර්වතවල ලෝකය කියන්න බෑනේ. ඒකේ රූපස්කන්ධේ රූපේ විතරක් නේ තියෙන්නේ නේද? විඥානයක් නෑ නෑ වේදනා සංඥා නෑ නෑ. මෙතන ඔක්කොම තියෙනවා. මෙන්න ලෝකේ. එතකොට යම් තැනක ලෝකයේද එතන දුකයි. යම් තැනක දුකද එතන ලෝකයයි. එහෙනම් ලෝකය කියන්නේ මොකේද? ජීවිත පැවැත්මට. මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔන්න ලෝකය කියන එක හොයාගත්තා අපි. ආයේ පරිපූර්ණ ලෝකයයි. උතනින් එහා ලෝකයක් නෑ. යම් කෙනෙක් මේ මේ අර ගහක් දිහා බලලා එහෙම නැත්නම් පර්වතයක් දිහා බලලා එහෙම නැත්නම් මන්දාකිණී විශ්වය පෘථුවිය ඕවට ලෝකය කිව්වොත් එහෙම අපිට hina වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ ඉතින් මෙච්චර මොඩියෝ ඉන්නවද කියලා ඈ කවුරු හරි එවදින් ඇඟිල්ල දික්කොලොත් ලෝකය කියන්නේ මේ විශ්වයට කියලා මේ විශ්වය කියලා කියන්නේ මොකද්ද ඔය ඔය මන්දාකිණී චක්‍රවාටය කියන එකනේ විශ්වය කියලා කියන්නේ ඉතින් මේ විශ්වයට ශක්තියින් තියෙනවා මන් නෑ කියන්නේ නෑ විශ්වයට විශාල ශක්තියින් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් විශ්වයට ලෝකය කියන්න බැරි හේතුවක් තියෙනවා. මොකද හේතුව විඥානයේ නැහැ. විඥානයේ නැත්තම් වින්දනයක්, චින්තනයක්, ක්‍රියාකාරීත්වයක් මොකවම නැහැ. ස්වභාව සිද්ධි ටිකක් තියෙනවා. දැන් ඔය භූමිකම්පා ඇති වෙනවා, සුනාමියේ නැවිදින්න පොඩි පට්ටම් කරගෙන ගියේ. ඕවා මේ හිතාමතා කරපු දේවල් නෙමෙයි, ඒවා ස්වභාව සිද්ධීන්. ගංගා ගලනවා, වැසි වසිනවා, හුලං හමනවා නියඟ ඇති වෙනවා ඒ ඔක්කොම ස්වභාව සිද්ධි මේ විශ්වයේ තියෙන ස්වභාව සිද්ධි එතන චින්තනයක් විඥානයක් ක්‍රියාකාරීත්වයක් නෙමෙයි සිදුවීම් ටිකක් තියෙන එතන සිදුවීම් මාලාවක් එතකොට එතන ක්‍රියාකාරීත්වය කියන එක නෑ නාම නෑ කොටින්ම කියනනම් ඔය රූපස්කන්ධය විතරයි. එතකොට නාමස්කන්ධය තුල තමයි මේ සත්වයා ක්‍රියා ක්‍රියාත්මක වන්නේ නාමස්කන්ධය තුළ. ඒ නාමස්කන්ධය හටගන්නේ විඥානස්කන්ධය සමග. විඥානයේ හටගන්නකොටම සිතිවිලි සමූහයක් සහිතව විඥානය හටගන්නවා. ඒ සිතිවිලි වල ක්‍රියාකාරීත්වයේ චේතනාවේ වැඩ කරන එක තමයි මේ ක්‍රියාවක් කියලා ගැනීම තියෙන්නේ. ඕන්න. මේ තියෙන්නේ. මෙතන මොකද්ද මේ තියෙන්නේ? චේතනාව මේ තියෙන්නේ. අත අකුලනවා, දිගාරිනවා චේතනාව. චේතනාම් වික්‍රේ කම්මං වදාමි. මේක තමයි ක්‍රියාකාරීත්වයේ කර්මය කියලා හඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේ ටිකත් එක්කලා පරිපූර්ණ වුණ දන තමයි ලෝකය කියලා කියන්නේ. ඒ ලෝකයේ තුල විඥාන, නාම, රූප මේ ඔක්කොම තියෙන්න ඕනේ. රූපේ විතරක් ලෝකය කියන්න බෑ. ඊළඟට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ওই පංච උපාදානස්කන්ධය. හිතක් උතන තියෙන්නේ. එතකොට මෙන්න මේ ලෝකයේ පිළිබඳව කරන පරීක්ෂණයේදී සාම්පල් හතරක් උන්වහන්සේ ඉදිරිපත් කළා. කාය වේදනා චිත්ත ධම්ම කියලා. ඒකෙන් කාය කියන එක තමයි ඉස්සල්ලාම දකින්න කිව්වේ. මොකද බඹයක් පමණ උසට මහතට තියෙන්නේ අපිට ගොදුරු වෙන්නේ අරමුණු වෙන්නේ ඉස්සල්ලාම මොකද්ද? කය අරමුණු වෙන්නේ. රූපස්කන්ධය අරමුණු වෙන්නේ ඉස්සල්ලාම. රූප කියන්නේ මොනවද? ඉඳුරන්ට අරමුණු වන්නේ රූපයයි. ඉඳුරන්ට අරමුණු වෙන්නේ මොනවද? ධාතු සමූහයක සංකලනයක්. ධාතු හතරක එකතුවක්. තනිකර ධාතුවක් අරමුණු වෙන්නේ නැහැ. ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන තැන තමයි අරමුණු වෙන්නේ. ඒතර රූප කියලා කියන්නේ ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒක තමයි පැවැත්ම කියලා කියන්නේ වේගය, චලනය. ඒ වේගය නිසා අපි රූප ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. රූප අරමුණු වෙනවා වගේම මේ වේගය දැක්කේ නැති අය මේක ඇත කියලා හිතාගෙන ඉන්නවා. ඒකයි. මුලාවක් ඒක. එතකොට ආන්නේ රූපස්කන්ධයේ ඉස්සල්ලාම් බලන්නේ කිව්ව මේ රූප සකස් වෙන්නේ කොහොමද කියලා. ඒක මම ඔක්කොම කියලා දීලා තියෙනවා. ධාතු මනසිකාරය මන් දුන්නා නේ කට්ටියට ධාතු හතරක සංකරණේ රූප කියලා නේද? ඊළඟට මේ කය කියන්නේ කුමක්ද? කය කියන්නේ රූපයක් පමණයි. කයේ තියෙන වෙනස තමයි අනෙක් රූප වලට වඩා අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්ත රූපස්කන්ධයම ගත්තයන් පස්සේ තියෙන ලක්ෂණ තුනක් තියෙනවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මෙතන තමයි ඉස්සෙල්ලා බලන්න කිව්වේ. රූපස්කන්ධය පිළිබඳව, කය කියන රූපය පිළිබඳව. එතකොට මේ කය කියන රූපය පිළිබඳව සතිපට්ඨාණයෙන් ඉන්නකොට සිහිය පිහිටවගෙන ඉන්නකොට මේක වේගයක් පමණයි නම් ගත හැකි දෙයක් නෙමෙයි. මේක අසාරයි අසබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නම් ගත යුතු දෙයක් නෙමෙයි. තමා කියන දේ අහන්නේ නැත්නම් මේකට ආත්මය කියලා කියන්න බෑ. එහෙනම් මේක මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දැන් කායානුපස්සනාව තුළින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් බව පැහැදිලිද? ඔව්. කායානුපස්සනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් බව පැහැදිලිද? අන්න ඒක තමයි සතිපට්ඨානේ කායානුපස්සනාව දකිනවා කියන්නේ ඔන්න ඕකයි. මේ කයට අනුව සතිය පිහිටව ගත්තයන් පස්සේ යථාර්ථය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න ලෝකයෙන් හතරෙන් එකක් පිළිබඳව අපි අවබෝධ කරගත්තා. හතරෙන් එකක් පිළිබඳව. ඊළඟට වේදනානුපස්සනාව දුන්න බුදුහාමුදුරුවෝ වේදනාවට අනුව දුක දකින්න කිව්වා. වේදනාව කියන්නේ සිත සමග හටගත්ත. එහෙම නැත්නම් විඥානයේ සමග හටගත්ත චෛතසිකයක් වේදනාව කියන්නේ. සිතවිල්ල. ඒතර විඥාණයට යම් වේගයක් තියෙනවා නම් මේ වේදනාවටත් ඒ වේගයම තියෙන්න ඕනේ. රූපයට යම් වේගයක් තියෙනවා නම් ඒ වේගය විඥාණයට තියෙන්න ඕනේ. ඒ වේගයම වේදනාවටත් තියෙන්න ඕනේ නේද? එතකොට විඥානයාගේ වේගය පිළිබඳව මම ওই කට්ටියට පැහැදිලි කරලා දුන්න පොඩි පොඩි උපමා අරගෙන මතක් වෙන්න ඕන දැන් මේවා ක්‍රමපාඩම් පිළිබඳව. තේරුණා මේ ධාරණ ශක්තිය තියෙන්න ඕනේ. මම පෙන්නවා විඥානය විනාඩියකට දහස් වාරයක් මේ සිත ඇති වෙනව නැති වෙනව කියන ආකාරය. ඒකට මම අඩ කවියක් ගහලා පෙන්න්නේ මතකයි නේද? ඈ ඒක ඒක මම මෝඩ උපමාවක් විතරයි. තේරුණේ? ඒතර තමන් නොඑක ආකාරයෙන් මේ විඥානයගේ වේගය පෙන්වනවා. ආන් ඒ වේගයෙන්ම වේදනාවක් නැති වෙනවා. ඈ තප්පරයකට ලක්ෂ වාරයක් මේ සිත ඇති වෙනවා නැති වෙනවා කියලා කිව්වොත් වැරදි ඒක. ඊට වඩා විශාල ප්‍රමාණයක් වේගවත් වෙලා තියෙන්නේ. තේරුණේ? එහෙමනම් මේ වේදනාව කියන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. උපේක්ෂා වේදනාව කියන්නේ සුඛ දුක්ඛ වේදනාවෙහි අඩු බව. නැති බව නෙමෙයි. එතකොට මේ ඇලීම ගැටීමනේ සුඛ දුක්ඛ කියන තැන තියෙන්නේ. ඇලීමේ ගැටීමේ අඩු බවට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඇලීම ගැටීම සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන කාටද? රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලාට වින්දනයක් නැහැ. වින්දනය කියන්නේ තණ්හාවනේ. දැන් රහත් නොවනා වූ සියලුම දෙනා සුඛ විඳිනවා, සැප විඳිනවා, දුක් විඳිනවා. විඳිනවා කියන්නේ මොකද්ද? එක්ක ඇලිලා එහෙම නැත්නම් ගැටිලා විඳවනවා කියලා කියන්නේ. ඊළඟට උපේක්ෂා වේදනාවෙදිත් සියුම් වශයෙන් හරි විඳිනවා. වින්දනය තියෙනවා. වින්දනය කියන්නේ තණ්හාව. තණ්හාව නැති කාටද? රහතන් වහන්සේලාට විතරයි. එහෙනම් උපේක්ෂා වේදනාව තුලත් සියුම් වශයෙන් හරි විඳවනවා. විඳවනවා කියන්නේ එක්ක වැළිලා, එහෙම නැත්නම් ගැටිලා. දැන් ඊළඟට අපි බලමු සුඛ වේදනාව අරගෙන. සුඛ වේදනා කියන්නේ චෛතසිකයක් නේ. ඒතකොට මේ සුඛ වේදනා චෛතසිකය තප්පරයකට ලක්ෂ වාරයක් නැති වෙනවා කියන්නකො. සැප වේදනාව කියන එක තප්පරයකට ලක්ෂ වාරයක් නැති වෙනවා. අපි දැන් සාමාන්‍ය ගම්ම ඔය ප්‍රමාණය නේද? එහෙමනම් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් එහෙම තප්පරයක් බලාගෙන හිටියොත් ලක්ෂ වාරයක් නැති වෙනවා නම් ඒ ලස්සන රූපේ අපි ප්‍රිය කරන දේ නේද නැති වෙන්නේ? ප්‍රිය කරන දේ නැති වෙනකොට සැප දුක අන්න ඒ විදිහට බලන්න ඕනේ. මේක මේ සාමාන්‍ය ඇහෙන් බලන්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් බලන්න ඕනේ. ඕලාරික වශයෙන් බලන්න බෑ මේක. හිතන්නකො දැන් අපි දුක් වේදනාවක් විඳිනවා කියලා හිතන්නකො දුක. ඒ දුක් වේදනාවත් අර වේදේටමයි වේගවත් වෙලා තියෙන්නේ. ඒකත් නැති වෙනකොට මායසරයක් ඇති වෙනවා. ඇති වෙන්නේ මොකද්ද දුක? දුක ඇති වෙනකොටම දුකයි නේද? සැප නැති වෙනකොට දුකයි. එහෙනම් අවලස්සන රූපයක් දිහා බලාගෙන හිටියත් විනාඩියක් විතර ලක්ෂ වාරයක් අපි දුක් විඳිනවා. මොකද ඒක ඇති වෙනකොටම දුකයි, ලස්සන රූපේ නැති වෙනකොට දුකයි. එතකොට මේ රූප වේදනාව කියන එක ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි. මක් නිසාද? අනිත්‍ය නිසා. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. දුක් වේදනාව ඇති වෙනකොට දුකයි, සැප වේදනාව නැති වෙනකොට දුකයි. එතකොට සතිපට්ඨාන වේදනා අනුපස්සනා සම්මා සතිය වේදනාවට පිටවගෙන වේදනාව අනුව දුක දකින්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්නේ අපේ වසඟෙහි පිටින්නේ නැහැ කියන එකයි. අපි කිව්වොත් එහෙම සැප වේදනාවට නැති වෙන්න එපා කියලා එහෙම නහන්නේ එයා. නැති වෙනවමයි දුක් වේදනාවට ඇති වෙන්න එපා කියලා කිව්වොත් ඒත් අහන්නේ නැහැ. අපි කියන දේ අහන්නේ නැහැ. ආන් ඒක නිසා අනාත්මයි කිව්වා. අනික මේක ඇති වෙනකොටම නැති වෙනවා නම් සැප වේදනාව ළඟදීත් අපි දුක් විඳිනවා දුක් වේදනාව ළඟදීත් දුක් විඳිනවා වැඩියෙන් දුක් විඳින්නේ කොතනද සැප වේදනාව ළඟ එතන තමයි රාගය තියලා කියන්නේ එහෙනම් සැප කියන එකක් දුකයි නම් දුක කියන එක ගැන කවර කතාවද නේද ඒතර මේ අනිත්‍ය නිසා නේද මේ දුක ඇති වෙන්නේ එහෙනම් බලන්න වේදනා අනුපස්සනා වේදනාවට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නේ මෙන්න මේ විදිහට පැහැදිලි නේද මේක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. පෙදක් කට්ටිය කියනවා මේ తాවකාලික සැපක් ගැන කතා කරන අය ඉන්නවා. දිව්‍ය ලෝකේ ඉන්නකන් සැපයිලෝ. දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට දුකයිලෝ. ශෝක හිනන්නේ. දිව්‍ය ලෝකේ ඉන්නකන් සැපයිලෝ. දිව්‍ය ලෝකේ ආයුෂ ආයුෂ තියෙනවා කල්ප ලක්ෂයක්. ඉවරයිනේ කතාව. එතකොට කල්ප ලක්ෂයක් අපි සැප අනුභව කරනවා නේද? හොඳයි නේද? මොකද නැත්තේ? කල්පලක්ෂයක් සැප අනුභව කරනවා නරකලෝ. හොඳයි හොඳයි. පුළුවන් නම් පුළුවන් නම් හොඳයි. ඔන්න ඕක තමයි తాවකාලික සැපක් ගැන කතා කරන්නේ. తాවකාලික සැප, දිව්‍ය සැප, මිනිස්ය සැප, తాවකාලිකයි. මේ මේ විපරිණාම දුක්ඛතාවය දැක්කේ නැති අය කතා කරන්නේ. මේ විපරිණාම දුක්ඛතාවය කියන එක මේ ගොරෝසු එහෙන් කනින් දිවෙන් ආසෙන් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. තේරුණා නේද? මේ ප්‍රඥාවෙන් දකින ක්‍රමය මම එදා කිව්වද මන් දන්නේ දැන් බලන්න මම මේ මලමිනියකට මේ අත නෝල් දශමයෙන් දශමයෙන් දශමයක්වත් හොල්ලන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මේ අත නෝල් දශමයෙන් දශමයෙන් දශමයක් හොල්ලන්නත් හිතක් ඕනේ නේද? ඒ හිතත් ඇති වෙනව නැති වෙනව නේද? ඒ හිතත් ඇති වෙනව නැති වෙනව. එහෙනම් මේ නෝල් දශමයෙන් දශමයෙන් දශමයක් හොල්ලන කොටත් මේක ඇති වෙනව නැති වෙනව කියන ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නේද? දැන් මේක දකින්න ඕලාරික වශයෙන් ඔය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඕක ඕලාරික වශයෙන් දකින්න එකක් ඕක. ඕක සකාටක් දකින්න පුළුවන්. මේ උස්සන්න හදනකොට ඇති වෙනවා උසල ඉවර වෙනකොට නැති වෙනවා. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද මේ සිතක උදය වය කියන එක තියනවා කියන්නේ. දැන් මෙතන අත දිගාරිනවා කියන එක අපි එක හිතක් කියලා නගන්නේ නේද? මේ අත අකුලනවා. එක හිතක් මෙතන ගන්නෙ. ඉතින් මේක ඕලාරික වශයෙන් දෙකට කඩලා පෙන්නනවා. අත දිගාරින්න හදනකොට ඇති වෙනවා, දිගාරින්න වෙනකොට නැති වෙනවා. ඕක ඉතින් ඕන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. එහෙම නෙමෙයි ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ. චින්තනය කියන්නේ ඕක නෙමෙයි. දැන් මේ අත නූල් දශමයෙන් දශමයක් හොල්ලන්නත් හිතක් ඕනේ නේද? ඉතින් ආන් ඒක තුලත් ওই දෙක තියෙනවා කියලා දකින්න. ඒතර බලන්නකො මේ හිතාගන්න බෑ. එහෙනම් පෙන්නන්නත් බෑ හිතාගන්නත් බෑ. අන්න එතනින් තමයි වේගය දකින්නවා කියලා කියන්නේ. පැහැදිලි නේද? ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේක. මේ ඕලාරික වශයෙන් පෙන්වන්නේ හිතක කොටස් දෙකක් තියෙන බව විතරයි. තේරුණේ? දැන් මේ සක්මන් භාවනාව ගැන මම කියලා දෙන්නම් අද ඒකෙන් කරන්නේත් ඒක තමයි. බලන්න මේ කකුල ඔසවනවා. ඔය පාත් කරනවා. දැන් මට මෙතෙන්ද ඔසවන්න තප්පරයක් යනවා කියන්නකො. මෙතෙන්ද තප්පරයක් යනවා කියන්නකො. තප්පරයකට කී වතාවක් මේ හිත ඇති වෙනව නැති වෙනවද? ලක්ෂ වතාවක් කිව්වොත් වැරදි. තප්පරයකට ලක්ෂ වතාවකට වඩා මේ හිත ඇති වෙනව නැති වෙනවා. තේරුණේ? දැන් මට මේ අත මෙතෙන් දරයි යන්න. එක හිතකින් පුළුවන්ද? මේක නෝල් දශමයක් හොල්ලා හොල්ලන්න බැරි නම් මට හිතක් නැතුව. මෙතන ඉඳන් මෙහෙම යනකොට නෝල් දශම කීයක් තියෙනවද? හිතලා බලන්නකෝ. ඔය ඔය අන්න ඒව චින්තනයට දාන්න ඕනේ. එහෙමනම් මට මේ අත මෙතන ඉඳන් මෙතෙන් දරයි යන්න හිත ලක්ෂයක්වත් ඕනේ. ඒ හැම හිතක්ම ඇති වෙනව නැති වෙනවා කියන එක දැක්කයන් පස්සේ තමයි ඔන්න චලනය කියන එක ඔය කට්ටියට ප්‍රඥාවෙන් පේන්නේ ඔන්න ඔය විදිහට. මේක ඔස ඔසවන්න හදනකොට ඇති වෙනවා නැති වෙනවා. පහත් කරන්න හදනකොට ඇති වෙනවා පහත් කරලාගෙන නැති වෙනවා. ඕකට බුදුදහමක් ඕනේ ඕක මේ ඕලාරික වශයෙන් හිතක අවස්ථා දෙකක් තියෙන බව පෙන්වන්න විතරයි මම ගත්තේ ඕක. ඔය ඔසවනවා ඈ ඔසවන ක්‍රියාව ඔන්න ආරම්භය. ඔන්න අවසානය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙතනින් පෙන්වුවේ ක්‍රියාවක අවස්ථා දෙකක් තියෙන බව පමණයි එතකොට මෙතන ඉඳන් මෙතෙන්ද අරගෙන යන්න සිත් කීයක් තියෙවෝනේද කියන එක ඔයගොල්ලෝ තීරණය කරගන්න එහෙමනම් හැම හිතක් තුළම ඔය උදේවය කියන එක තියෙන බවත් හිතා ගන්න එහෙමනම් මොන තරම් වේගයක්ද මෙතනින්ද මෙතනින් එනකොට තියෙන්නේ? ආනික ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ. මේ දුක කියන එකත් ඒ වගේ. දැන් සුඛ වේදනාවත් ওই වේගයෙන්ම වැඩ කරන්න ඕනේ. තත්පරයකට ලක්ෂ වාරයක් සැප වේදනාව ඇති වෙනව නැති වෙනවා කියලා කිව්වොත් ඒකත් වැරදි. මදි වේගය. එහෙමනම් තත්පරයක් අපි ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් ඒ තත්පරයේ ඇතුළත ලක්ෂ වාරයක් අපිට මේ සිත් ඇති වෙනව නේද? ඒ හැම හිතක් තුළම ඔය ඇතිවීම නැතිවීම තියෙනවා නම් ලක්ෂණ රූපයට තියෙන්නේ තණ්හාව නැත්තම් ඇලීම නැතිෙන්නේ. ඇලීම නැති වෙනකොට දුකයි නේද? එහෙනම් ලස්සන රූපයක් දිහා විනාඩියක් බලාගෙන හිටියොත් ලක්ෂ කී කී ලක්ෂයක් අපි දුක් විඳිනවද? තේරෙන විනාඩියක් දිහා විනාඩියක් ලස්සන රූපයක් දිහා බලා ඉන්නවා කියලා හිතන්නකෝ දැන්. ඒතර විනාඩියකට අපිට ඇලෙන හිත කීයක් ඇති වෙනවද කියලා දැන් හිතන්නකෝ ඒ කට්ටිය. ලක්ෂයක් කිව්වොත් වැරදි නේද විනාඩියකට? එහෙනම් විනාඩියක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් ලක්ෂ වාරයකට වඩා දුක් විඳින බව දැන් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ඔන්නෝකයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. අන්න ඊට පස්සේ මේ ලෝකයේ පිළිබඳව තියෙන වින්දනය නැතුව යනවා. වින්දනය කියන්නේ මොකක්ද? ඇලීමයි, ගැටීමයි. මේකට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. මෙන්න මේවා තමයි දකින්න ඕනේ. තේරුණා නේද? ඉතින් මොන తాවකාලික සැපද පින්නතුනේ? ඈ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා නේ බුදුහාම දේශනා කළේ. කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුකක් කියුවා. මහණෙනි, තප්පර දශමයක්වත් මේ ලෝකයේ තුල සැපයක් නෑ කිව්වා. ඈ අච්චරා සංඝාත මත්තම් පිටේ භික්කවේ බවන්න වන්නේ. මහණෙනි අසුරු සෙනක් ගහන මොහොතක්වත් මම භවයේ වර්ණනා කරන්නේ නැහැ කිව්වා. අසුරු සෙනක් ගහනවා කියලා කියන්නේ මේ මේ ඔන්න. ඉතින් අසුරු සෙනක් ගහන මොහොතක් මේකේ සැපක් තියෙනවා නම් බුදුහාරෝ කියන්නේ කොහොමද දන්නවද? මහණෙනි තප්පරයක් විතර නම් තප්පරයක් නම් මහණෙනි සැපයි. එහෙමවත් කියලා නැහැ පින්නතුනේ ගොතනකවත්. කාමානං ආදීනවං කොහෙද ආනිසංසං කියලා තියෙන්නේ? ලෝකයේ පිළිබඳව ආනිසංශයක් කියලාම නැහැ. ඈ ලෝක ලෝකයේ පිළිබඳව කියලා තියෙන ආදීනව. නෙක්ඛම්මේ ආනිසංශ. ආනිසංශය කොතනද තියෙන්නේ? නෙක්ඛම්මේ නෙක්ඛම්මේ කියන්නේ ලෝකයේ අතහැරීම තුල. ගිනි ගොඩක් තුල ඉන්නකම් කොහෙද රැපියක් තියෙන්නේ? ගිනි ගොඩෙන් අයින් වෙනකොට නම් ඔන්න සැනසීමක් දැනෙනවා නේද? ඉතින් මේ මේ විදිහට වේදනානුපස්සනාවෙන් අපි දුක දකින්නේ. වේදනාව නිසා අපි කොච්චර දුක් විඳිනවද? ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඊළඟට සතිපට්ඨාන චිත්ත අනුපස්සනාව. සිතට සිහිය පිටවගෙන සිතානුව ඇත්ත දකිනවා. මොකද්ද මේ හිතක් කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හාවෙන් බරිත වුණා වූ තැන. හිත කියලා කියන්නේ. තණ්හාව යම් තැනකද එතන දුකයි. මේ සිත ඇතුලේ මොනවද තියෙන ඇලීමයි ගැටීමයි නේද? ඇලීමයි ගැටීමයි. ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි. අන්න යද නිච්ඡන් තන් දුක්ඛං. යන් දුක්ඛං තදනත්තා. බලන්න කොච්චර ලස්සනට චිත්තානුපස්සනාවෙන් මේ තිලක්ෂණය දකින්න පුළුවන්ද? සිත අනිත්‍ය නිසා තමයි දුක. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවනේ. මොනවද වෙනස් වෙන්නේ? ඇලීමයි, ගැටීමයි. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොටම දුකයි. එහෙනම් සිතක් කියන්නේ තණ්හාවෙන් බරිත වුණා වූ අවස්ථාවක් සිත කියලා කියන්නේ. මේකේ වේගය හිතන්න. හිතේ වේගය. රූපයාගේ වේගය යම්තාක්ද ඒකාක් විඥානයාගේ වේගයත් ඒකාක්මයි. තේරුණේ? දැන් මේ විද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා මේ භෞතික රූප පිළිබඳව නියුට්‍රෝන ප්‍රෝටෝන දක්වා ගිහිල්ලා ඒගොල්ල ভাইබ්‍රේට් මෝෂන් ඒක ගැන කතා කරලා තියෙන්නේ කොහමද? 1.23ක වේගයක් පෙන්වලා තියෙනවා. අද නූතන විද්‍යාවේ නවතම හොයාගැනීම ඕක තමයි. රූප කලාප 1.23ක වේගයෙන් ভাইබ්‍රේට් වෙනවලු. තේරුණේ? එතකොට රූපයාගේ වේගය යම් තාක්ද විඥානයාගේ වේගයත් ඒ තාක්මයි. දෙකක් නැහැ. රූප ඇති වෙනකොට නැහැ විඥානය ඇති වෙන්නේ. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූප යම් තාක් වේගයකින් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නම් ඒ වේගයෙන්ම විඥානයත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ වේගයෙන්ම නාමත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මෙන්න රූපයාගේ වේගයයි විඥානයාගේ වේගයයි නාමයාගේ වේගයයි හිතේ වේගයයි. අපි ඔය එක තප්පරයකට ලක්ෂය කිව්වම බොරුවක් ඕක. මේ නූතන විද්‍යාඥයෝත් hina වෙයි. අපි එක පස්සේ නැවුවොත් එහෙම. නේද? නූතන විද්‍යාඥයෝගේ තමදසාරි මොඩයෝනේ වෙයි. කියලා නේද? <laughs> ඒගොල්ලෝ මේක දැකලා තියෙන තීක්ෂණ උපකරණ අරගෙන දැකලා තියෙන්නේ. ඕලාරිකව නෙමෙයි. ඊටාම් සියුම් විදියට දැකලා තියෙන්නේ. තේරුණේ? අන්න ඒ වේගය දකින්න ඕනේ අපි. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. විද්‍යාවෙන් දකින්න ඕනේ. එතකොට ඒ තාක් වේගයක් නම් මේ හිතට තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ ඇලීමයි ගැටීමයි නා. ඇලීම නැති වෙනකොට දුකයි ගැටීම ඇති වෙනකොට දුකයි නා. තප්පරයකට ඇලීම ලක්ෂ වාරයක් නැති වෙනවා නා. අපි තප්පරයක් සුඛ වේදනාව තුළ ඉන්නවා කියන්නේ ලක්ෂ වාරයක් දුක් විඳිනවා කියන එක නේද? ඈ දුක් වේදනාවත් ඒ වගේම තමයි. ඒක ඇති වෙනකොට දුකයි නේද? ඒක නෑ දුක නම් ඉතින් කාටවත් තේරෙනවනේ දුක කියන එක. දැන් අපි දකින්න ඕනේ මේ සැප දුක වෙන හැට දකින්න ඕනේ. සැප ළඟ තියෙන්නේ රාගය. දුක ළඟ තියෙන ද්වේෂය. රාගය කියන්නේ පළවෙනි ගින්දර. එහෙනම් විනාඩියක් ලස්සන රූපයක් දිහා බලාගෙන හිටියොත් අපි ලක්ෂ වාරයක් පළවෙනි ගින්දරෙන් නේද ගිනිපත් වෙන්නේ. එහෙනම් දැන් එකල බලන්න ප්‍රඥාවෙන් බලන්න. මේ ලෝකය ගැන හිතනකොට සැප ළඟ තියෙන්නේ පළවෙනි ගින්දර. දුක ළඟ තියෙන්නේ දෙවෙනි ගින්දර. දැන් කොයි ගින්දරද වඩා හොඳ පළවෙනි ගින්දරද දෙවෙනි ගින්දරද? දෙවෙනි ගින්දර වඩා හොඳ නේද? එතකොට මෙන්න මේ දර්ශනය ඇති කරගත්ත පුද්ගලයා මේ ලෞකික සැප වලට වඩා ලෞකික දුක හොඳයි කියලා කියනවා. ඇයි එතන දෙවෙනි ගින්දර නැති වෙන්නේ? ඔන්න ඕකයි ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ. ඉතින් කොහෙද සැපක් ගැන කතා කරන්න තියෙන්නේ? ඔන්න සතිපට්ඨාන චිත්තානුපස්සනා. සිතට අනුව අපිට ඇත්ත දකින්න පුළුවන්. මොකද අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. ගත හැකිත් නෑ, ගත යුතුත් නෑ. ධම්මානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? ධම්මානුපස්සනාවෙන් කරන්නේ මේ දුක සකස් වෙන ආකාරය බලන එකයි. ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙනවා. එකතු වෙලා වේගවත් වෙනවන්න රූප. ඒක ස්වභාව ධර්මයක්. අපි කරපු දෙයක් නෙමෙයි. කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. ස්වභාව ශක්තියින් හතරක් නිතරම එකට එකතු වෙලා තියෙන්නේ. වෙන් කරන්න කාටවත් බෑ. මේක ස්වභාව ධර්මයක් පමණයි. කවුරුවක් කරපු දෙයක් නෙමෙයි. එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට අරමුණු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටකන ඉන්නවා. අන්න රූප. ඒතකොට රූප සකස් වීම ස්වභාව ධර්මයක් ඊළඟට රූප දෙකක් එකතු වෙනවා. මොකද්ද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. තේරුණේ? එතකොට ආධ්‍යාත්මික රූපයේ උපවස් ස්වභාවයෙන් බාහිර රූපය ඇදී පවතිනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ආමතුරුනේ ආධ්‍යාත්මික රූපයක් තියෙන සතෙක් කොහෙද ඉන්නේ කියලා. මේ පින්නතුනේ සම්මතයෙන් තොරව සම්මතයට පයින් ගහලා යන්න බෑ. සත්ත්ව සංකල්පය ඉදිරිපත් කරගෙන තමයි පටිච්චසමුප්පාදේ දේශනා කරලා තියෙන්නේ. සත්‍යයා තමයි මු කේන්ද්‍ර කේන්ද්‍ර කරගෙන තියෙන්නේ. සත්‍යයා කේන්ද්‍ර කරගෙන තමයි බුදුහාඳුරෝ මේ පටිච්චසමුප්පාද ඉදිරිපත් කළේ. තේරුණා නේද? ඉතින් සත්‍යයාගේ මූලාරම්භය හොයන්න එපා කියලා තියෙන්නේ. මේ දැනට ජීවත් වෙන සත්වයෙක් මමත් ඉතින් ජීවත් වෙන කෙනෙක් නෑ. මේ මෙතන දුක නැති කරගන්නේ කොහොමද කියලා. නැවත උපදින්නේ නැතුව එහෙම නැත්තම් නැවත මේ දුකට ඉදිරියට යන්න දෙන්නේ නැතුව මෙතනින් කඩා දමන්නේ කොහොමද කියලා හොයන්නේ කිව්වා. ඉතින් මේ ආධ්‍යාත්මික රූප, බාහිර රූප මේ ස්වභාව ධර්ම මේවා. ඇදී පවතිනවා, එතන විඥාණය හට ගන්නවා, සිතුවිලි සමූහයක් සමග මේ විඥාන නාම රූපයාගේ ක්‍රියාකාරීත්වය තමයි ලෝකය කියන්නේ. ඒතර මොකද්ද මේක ස්වභාව ධර්මයක් පමණයි. කර්තෘ කෙනෙක් ඉන්නවද? මහා බ්‍රහ්මයා ඇති කළාද? දෙවියන් වහන්සේ ඇති කළාද? ඉබේ හටගත්තද නැහැ. ස්වභාව ධර්මයන්ගේ පැවැත්මක් මේ ලෝකය කියලා කියන්නේ. දැන් අපි බලනවා කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාවක් සකස් වෙලා. ක්‍රියාවක් කියන්නේ හිතක් සකස් වෙලා තියෙනවා. හිතක් සකස් වීම තමන් කරපු දෙයක්ද? කවුරුවත් කරන දෙයක්ද? නැහැ. ස්වභාව ධර්මයක්. ඉතින් මේ ස්වභාව ධර්මයේ තේරුම් ගන්න නැතුව මම බලනවායි කියලා ඉතින් කියනවා මම බලමි අපි බලමු ඔහු ඔහු බලයි කිය ගියා. එහෙම එකක් නැහැ මෙතන. ස්වභාව ධර්මයාගේ පැවැත්මක්. මේ මේ ධම්මානුපස්සනාවෙන් බලනකොට ඊටාම පැහැදිලිව පේනවා සුද්ධ ධර්මයන්ගේ පැවැත්මක් හැර සතේ පුද්ගලයෙක් මමින් නැති බව අවබෝධ වෙනවා. එතන තියෙන්නේ සුද්ධ ධර්මයාගේ පැවැත්මක්. ආන් ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඔය අරිහත් මාර්ගයේ වඩනකොට වැඩි හරියක් වඩන්න කියලා තියෙන ධම්මානුපස්සනාව. අන්න එතකොට තමයි ශූන්‍යතාවය කියන පේන්න පටන් ගන්න පැහැදිලි වශයෙන්. හැබැයි හැම මාර්ගඥානයකදීම ශූන්‍යතාවයට යන්න ඕනේ. ඔය අනිමිත්ත සමාධිය කියලා කියන්නේ අර මොකෝ නොදැනී යනවා කියලා කියන්නේ වල නොතන තමයි. ඒක සෝවාන් මාර්ගඥානිය ලැබෙනකොට විනාඩියක්වත් තියෙන්නේ නැහැ තප්පර දෙකක් තුනක් ඔය ශූන්‍යතාවය දකින්නේ. අනික අපිට ඔය හිතාමතා බලන්නත් බෑ ශූන්‍යතාවය කියන එක. යථාර්ථයේ දැකීම තුලින් සිදුවෙන දෙයක් ඒක ශූන්‍යෙත් වෙනවා කියන එක. එතනින් එහා එතනින් එහා මොකවත් නැහැ ශූන්‍යෙත් කියන්නේ පස්සේ. ඒක තමයි නිර්වාණය. අනේ මන් දන්නේ මොකවත් නැත්තම් <laughs> අර උපාසකම්ම කෙනෙක් බණ අහන්න ගියාලු. ඉතින් නිර්වාණය ගැන ආමතුරු ශූන්‍යතාවය ගැන එහෙම කතා කරලා තියෙනවා. කිසිවක් නැත කිසිවෙක් නැත කියලා. උපාසකම්ම හොඳටම කලකිරිලා. අනේ අපිට වැඩක් නැහැ. ඊට පස්සේ පන්සල පලාතටවත් එන්නේ නැන්නලු. ඈ පාර යනවා ගහක බලාගෙන. පන්සල පළාතට ආම්දුරට දැන් පාඩු විසෑහෙන්න. ඒ පාසකම තමයි ගිලන්පස දෙක ගෙනත් දෙන්නේ විදුලි අතු ගන්නන්නේ. ලෙටර දුකට බලන්නේ ඔක්කොම කරන්නේ. ඩේට් ටිකක් ගදන්නේ තුන්ද. දැන් පළාතටවත් එන්නලු. දැන් හරි ප්‍රශ්නයක්. දැන් ආම්දුරන්ට මොනවා කරන්නද කියලා කල්පනා කරගෙන ඉන්නවා. පාරේ යනවලු වහක බලාගෙන. එක දවසක් පාරේ යනකොට කතා කළාලු. උපාසකම මොකද? මේ එන්නකො පොඩ්ඩක් ආ එන්නම්කෝ. මට මේ ඊපිරිද හම්බුණානේ පුතා. ඒකේ තියෙනවා පාසකම් මේ නිර්වාණයේ මේ තරම් කෝලිකුට්ටු පිරිලසු නිර්වාණය. මුන්ද කෝලිකුට්ටු වලට හරි කැමතියි. මුන්දර සන්තෝෂය කිව්වයන් පස්සේ ඒක තමයි මං කිව්වේ. එතන ඉඳන් පන්සලෙන් පන්න ගන්නත් බැරිලු. වෙනදටත් වඩා බොහෝම ශ්‍රද්ධාවකින් පන්සල් දෙනවා. කෝඩි කොට්ටු කණ්ඩ කැමැත්තේ. <laughs> ඒ වගේ ඇත් ඉන්නවනේ නේද? උන්දට <laughs> ඒව තමයි කැමති. ඉතින් ඔය බුලත් ඉර නැත්තම් ඒ නිර්වාණයෙන් වැඩකුත් නැහැ කියලා බුලත් කන කට්ටිය කියන්නේ. බුලත් කන කට්ටිය යන්නේ අපිට වැඩක් නෑ. <laughs> ඔය වගේ නොයේක් දෙනවා. ඉතින් අර උපාසක මන්දරේට ශූන්‍යතාවයේ සැහැල්ලු භාවය ගැන කතා කරලා වණක් කිව්වලු. මේක මොකෝවත් නෑ පුළුන් දක්වාගේ ඈ හරීම සැහැල්ලු සනීපයි කියලා. ඈ උන්ද ඉතින් භාවනා කරනාලු දෙක අඩ අඩ භාගයට පියාගෙන. ඊට පස්සේ දස් වලින් පුළුන් පාවිගෙන යන්නේ පුළුන් මල් තියෙන්නේ. ඒකක් පාවිගෙන ගියාලු. පාසකම්මක් ඈ ගහනවලු ආමුදුරනේ නිවන් දැක්කා නිවන් දැක්කා පාවීගෙන ගියා දැක්කා කිව්වලු ඉතින් මේ එක එක්කෙනා නිර්වාණය ගැන හිතා ඉන්නේ ඔහොමයි පින්නතුණු නිර්වාණය කියන්නේ ඇත්ත වශයෙන් කියනවා නම් මුලාවෙන් අයින් වෙනවා එච්චරයි ප්‍රඥාව නේ විද්‍යා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මුලාවෙන් අයින් වෙන්නේ එච්චරයි ඕක ඇති දෙයක්ද නැති දෙයක්ද කොහොමද රවුම්ද හතරක්ද පැණි රහද ඒව ඕනේ අපිට. මුලාවෙන් අයින් වෙන්න කොච්චරයි. ස්වභාව ධර්මය ගැන අවබෝධ කරගන්න මොකද්ද මේ ස්වභාව ධර්මය කියලා කියන්නේ? ධාතු සමූහයක පැවැත්මක් පැවැත්මක් කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. මෙන්න මේක අවබෝධ කරගත් දවසට සියලුම සංඥා නිරුද්ධ වෙලා යයි. සංඥා ගොඩක් මේ ලෝකේ කියලා කියන්නේ. උතන තමයි ඇලීම ගැටීම තියෙන්නේ. ඉතින් එතනින් නිවෙනවා. ඒකයි මං කිව්වේ ශූන්‍යතාවයෙන් එහා නිවන කියලා. සංඥා සියල්ලකම නිවන අවස්ථාවක්. ඕක ඇති දෙයක්ද නැති දෙයක්ද කියලා ওই ප්‍රශ්නේ ලොකුවට තිබුණා. අර බමුණෙක් කිව්වලු මේ ගෞතමයන්ගේ නිර්වාණයට වඩා වින්ද්‍යාවනේ නරියෙක් වෙලා උපදින හොඳයි කිව්වලු. බ්‍රාහ්මණෙක් කියලා තියෙන්නේ. ඒක මොකවත් නෑනේ. ශූන්‍යයිනේ. ඊට වඩා ওই නිර්වාණයට වඩා හොඳයි කියලා වින්ද්‍යාවනේ නරියෙක් වෙලා උපදින එක. <laughs> ඉතින් මෙයා ප්‍රඥාවෙන් තේරුම් ගන්න. අපි දුක තියෙන්නේ කොතනද? දුක විඳින්නේ කොතනද? ඈ සංඥා ගොඩක් නේද මේ ලෝකය කියලා කියන්නේ. සංඥා කියලා කියන්නේ මේ ගන්න මේ සංඥා මොකද මිරිඟුවක් මේක. මරීචික උපමා සංඥා කියලා තියෙන්නේ. එහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ගන්න ඔක්කොම මිරිඟුවක් පමණයි. මිරිඟුවක් වෙන්නේ මුලාවක්. මුලාවෙන් අයින් වෙන්න. වෙන මොකක් කරන්න එපා. ප්‍රඥාව ඇති කරගන්න. අන්න එතකොට ආලෝක උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ඥානං උදපාදි ඔක්කොම සැනසීම මෙතන තමයි තියෙන්නේ. ඉතින් සතර සතිපට්ඨානෙ දකින්නවා කියන්නේ ඔන්න ඕකයි. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. ඒකෙන් ඉස්සල්ලාම දකින්නේ අරමුණු වෙන තැන. මොකක්ද අරමුණු වෙන්නේ ඉස්සල්ලාම කය. ඊළඟට වේදනාව. ඊළඟට සිත. ඊළඟට ස්වභාව ධර්මය. ආන් මේ විදිය. ඉතින් ඕක ඔය විදිය දැකගෙන යනකොට දැන් යන්න හදන ඉදිරියට ඈ. කමන්නේ නැද්ද? සතර සතිපට්ඨාන, චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ ඉද්ධිපාදා. අන්න ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ලෝකය කියන්නේ ඕක නං. දැන් මොකද්ද කැමැත්ත? මොකේද කැමැත්ත? නිර්වාණයට. අන්න ඒක තමයි ඡන්ද කියලා කියන්නේ. ඡන්ද කියන්නේ සතර ඉද්ධිපාදයන්ගෙන් පළවෙනි ඉද්ධිපාදය. දැන් යන්නේ චත්තාරෝ ඉද්ධිපාදා කියන තැනට යන්නේ. ඡන්ද නිර්වාණයට කැමති බව. චිත්ත. එතන තියෙන්නේ විසුද්ධ චිත්තය කියලා තියෙන්නේ. විසුද්ධ චිත්තය කියලා කියන්නේ මේ තැනැත්තා යම් සමාධියකට යනවනම් ඒ සමාධියට යන්නේ බ්‍රහ්ම ලෝකයන්වත් මැජික් පෙන්වන්නවත් හිතාගෙන නෙමෙයි. පංච නීවරණ යට කරගෙන කෙලෙස් මර්ධනය කරගෙන මරබල නිදගෙන බුදුබල මත කර ගැනීම සඳහා සිත පිරිසිදු කර ගැනීම සඳහා යා සමාධිගත වෙනවා. චිත්ත කියන්නේ ඒකයි. ඡන්ද චිත්ත. විරිය. විරිය කියලා කියන උත්සාහය. දැන් මේ ලෝකේ දුකයි. තප්පරයකට අපි ලක්ෂ වාරයක් දුක් විඳිනවායි කියලා යන්තම් හරි තේරුම් ගත්තා නම් මේක ගිනි ගොඩක් කියලා දැනගත්තා නම් මෙයා බැඳලවත් තියන්න පුළුවන් දාය මේ. බැඳලවත් තියන්න බෑ කඩාගෙන යනවා. වීරිය කියන්නේ ඒකයි. විමර්ශ යන්නේ කොහමද? ධර්මය ගැන සිතමින් විමසමින් යන්නේ නිකන් නෙමෙයි. බලන්නකො ලස්සනට ඒවා ගැට ගහලා ඉන්නේ නැද්ද? සතර සතිපට්ඨානයේ දකිනකොටම ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. නවත්තන්න පුළුවන්ද? සතර සතිපට්ඨානයේ දැකීම තුළින් ඕවා නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම යනවා. චත්තාරෝ ඉද්ධිපාද හතර ඉද්ධිපාද සතර ඉද්ධිපාද තියනවාද? තමාට තියනවාද කියලා දැන් තමන් හිතලා බලන්න මම මේ දේශනා කරනකොට. නිවන් දකින්න කැමතිද කට්ටිය? ඈ සිත පිරිසිදු කර ගැනීම සඳහා සමාධිගත වෙන්නත් කැමතිද? එතකොට වීර්යයක් තියනවාද දැන් කඩාගෙන විදගෙන යන්න ඕනේ කියලා? සිතේ මහා විමසීමක් තියෙනවනේ නියන්තම් හරි. දැන් තමා තුළ හතර ඉද්ධිපාද හතරෙන් එකක් හරි යන්තම් හරි වැඩිලා තියෙන බව පැහැදිලිද? මෙන්න මේකයි ආත්ම ප්‍රත්‍යේෂ නෙමෙයි අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලැබෙන දවසේ කරන්න තියෙන්නේ මොකයි? මෙන්න මේ ටික අවබෝධ කරගන්න මේ පන්තියට එන්න සෝවාන් වෙන්න එන්න එපා. අද එන්නේ සෝවාන් සෝවාන් සෝවාන් කරනවා කියන්නේ අපිත් යනවා සෝවාන් කරන්න. කරනකොට සෝවාන් වෙන්න. මේ පින්නතුනේ සෝතාපන්න කියන්නේ සම්මාදිට්ඨිය ඇතිවීම. සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ මේ සප්තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක් විතරයි. තේරුණා නේද? එකක් 30 වෙනි එක ඕක. සම්මාදිට්ඨිය කියන්නේ 30 වෙනි එක. 30 වෙනි එක ලබන්න 29ක් ලබන්න ඉපාය. දැන් නම් 30ට යන්නේ කොහමද? මේක අනුපෝරු වශයෙන්ම ලැබෙන්න ඕනේ. එකින් එක එකින් එක ගැට ගැහිලා යන්න ඕනේ. දැන් අද කිසි කතාවක් නැහැ සෝවාන් සෝවාන් ගියස් සෝවාන් මියස් සෝවාන් මා සෝවාන් ඔයාට සතර ඉද්ධිපාද තියෙනවද ඈ සතර ඉද්ධිපාද කියමනවද අනේ මං අහලවත් නැහැ ඒවා සතිපට්ඨානේ දැකලා තියෙනවද ඔව් ඔව් වර තියෙන්නේ පුස්තකාලේ හොඳ ලස්සන පින්තූරයක්ත් තියෙනවා ඒකේ සතිපට්ඨාන සූත්‍රයනේ ඔව් සතිපට්ඨාන සූත්‍රය තමයි දැකලා තියෙනවද ඔව් ඔව් දැකලා තියෙනවා ඊතර දෙකක්ම තියෙනවා ඔන්න ඔය தත්ති තමයි ඉන්නේ. තේරුණේ? සතර ඉන්ද්‍රියපාද. දැන් බලමු සතර සම්‍යක්ප්‍රදන් වීර්යය තියනවාද කියලා. සතර සම්‍යක්ප්‍රදන් වීර්යය මොනවද? උපං කුසල් දිනු කරගන්න ඕනේ. නූපං කුසල් නැති කරගන්න ඕනේ. උපං අකුසල් යට කරලා දාන්න ඕනේ. නැවත අකුසල් වලට ඉඩ දෙන්න එන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හතරයි නේද? මම ඕක ඊටාම සරල විදිහට කොටස් දෙකකට පෙන්නවා. සියලු පව් හල යුතුයි කුසල කළ යුතුයි. අකුසල මර්ධනය සහ කුසල වර්ධනය. ඔය තියෙන්නේ. ලස්සනට. දැන් මේක අපිට ලැබෙන්නද කියලා අපි බලමු ඈ කොහොමද ලැබෙන්නේ. ඡන්දේ ඇති වෙනවා කියන්නේ ලෝකයේ යථාර්ථයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා එක්තරා ප්‍රමාණයකට දැනගෙන මේකෙන් නික්මෙන්න තීරණය කරනවා. ලෝකයෙන් නික්මෙන්න තීරණය කරනවා. නිස්සරණ අධ්‍යාසය ඇති කරගන්නවා. නිස්සරණ අධ්‍යාසය ඇති කරගත්ත පුද්ගලයාට මොකටද පින්නතුනේ පව් කරන්නේ? මොනවද මේ පව් කියලා කියන්නේ? ලෝකයේ ගොඩ ගහ ගැනීම සඳහා කරන වැඩ. ගොඩ ගහ ගන්න රැක ගැනීම සඳහා. සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, දඬු මුගුරු ගන්නේ මේ ඔක්කොම නරක දේවල් කරන්නේ මොනවටද? මේ ලෝකයේ ගොඩ ගහ ගන්න එහෙම නැත්නම් ගොඩ ගහගත්ත දේ ආරක්ෂා කරගන්න. මේක ගිනි ගොඩක් කියලා දැනගත්ත පුද්ගලයා තවත් මේක ගොඩ ගහනවාද? මෙයාට රැක ගන්න දෙයක් තියෙනවද? ලබා ගන්න දෙයක් තියනවාද? කාමේසු මිච්ඡා නෙමේ කාමේසු සම්මාවත් ඕනේ කියලා කියන්නේ. මිච්ඡාචාරා. එයා කාමේ සම්මාචාරයවත් ඇතිරෙන්න කැමති නැහැ. නමුත් ඉතින් අර ගිහියෙක් වශයෙන් ඉන්නවා නම් ඒවා ඉතින් කරන්න ඉපා යුතුයකන්නේ. යුතුයකම් ඊට කරනවා මිසක් වැරදි විදියට ඒවා කරන්නේ නැහැ යා. දැන් හිතන්නකො සෝතාපන්න පුද්ගලයෙක් ගිහියෙක් ඉන්නවා කියන. ඒගොල්ලන් අබු සැමියන් වශයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක කාමේසු මිච්ඡාචාරා නෙමේ සම්මාචාරා. ඒකත් ඉතින් අර කොරන්න දෙන්න තියද්ද බැඳගත්තා නම් ගහන්න එපා කරත් බැඳගත්තා නම් අදින්න එපා නේද ඒ මිසක් නැත්නම් මේකෙන් ලෙහෙක් ලියාගෙන යන්න තියනවා හොඳයි ඉතින් ඒකත් කරන්න දෙන්න ළමයි ඉන්නවා උසුලන් හිට ගන්න ඕනේ ඒගොල්ලෝ දාලා යන්නත් බෑ ඇත්ත ඒගොල්ලෝ දාලා ගියොත් එහෙම මහා වැරද්දක් එයා කරන්නේ එයා ආර්ය පුද්ගලයෙක් කියලා මම නම් පිළිගන්නේ ගෙදර පවුල අත්හැරලා ළමයි අත්හැරලා එහෙනම් බුදුහාමුදුරුවෝගේ ඔන්න ප්‍රශ්නේ ඊළඟට ඊළඟ ප්‍රශ්නේ ඕකයි පින්නතුනේ බුදු පියාණන් වහන්සේ කියන්නේ රජ කෙනෙක්. ඈ රජ කෙනෙක් ශක්තිද රජ වෙන්න තරම් ශක්තියක් තිබුණා. ඉතින් උන්වහන්සේගේ දරුවට Taman මේ කණ්ඩායම දෙන්න ඕනේද? Tamanගේ දරු පැටියට රජ පැටියෙක් නේ නේද? රජ පැටියෙක් රජ දේවි කෙනෙක් ඉන්නේ නේද? දැන් ඒ මේ උතුමන් වහන්සේ මේ කතයටලා දාලා ගියා කියලා මේගොල්ලෝ කණ්ඩායම් දෙන්න නැතු වෙයිද? ඔයගොල්ලෝ හිතන්නකෝ පොඩ්ඩක්. කණ්ඩායම් දෙන්න නැති වෙයිද? නෑ නේද? එහෙම එකක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට කිසි කරදරයක් නැහැ. අනික මේ යසෝදරා දේවිය කියන්නේ પરම්පර පාරමී පූර්ණණය කරගෙන මේ මේ මේ මහා බෝසත්වරයෙකුගේ භාර්යාවක් වෙන්න අදිෂ්ඨාන කරගෙන ආපු මහා උත්තමාවියක්. යසෝදරාව කියන්නේ. ඒගොල්ල මේ මේ ඔය ඔය අපි හිතන කම්සෙප්ට් වලට ගෙඩි වෙච්ච අය නෙමෙයි. තේරුණා නේද? යසෝදරාව ගැන අහලා තියෙනව නේද? මේ බෙහෙවස් සමාදන් වුණා කියන්නේ ගිය වෙලාවෙ ඉඳන් දුකින් තැවි තැවි හිටියේ නෑනේ. ඒගොල්ල පාරමී ධර්මයන් පූර්ණේ කරගෙන මේ වගේ උත්මේකට ස්වාමි දීනියක් වෙන්න ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනේ බුදුරයෙකුට. ඉතින් ඒක එයා දන්නවත් ඇති මෙහෙම දෙයක් වෙන අවසානෙට වෙනවා කියලා. එහෙම වේවා කියලා අදිස්ථානයකුත් ඇති නේද? ඇයි සම්බුදුරේ බවටපත් වෙන්න එපාය. ඒ නිසා කොයි අපි හිතන හරියක් නෙමෙයි එතන තියෙන්නේ. නැත්නම් එක එකනා හිතනවා. මේ භාර්යාව අමාරු ඉඳලා ගියා. දැන් භාර්යාවට කාගේ පිටද කියලා. එහෙම එකක් නැහැ. අපි මේ මඩේ ඉඳන් කතා කළාට මම කියන දේ තේරෙනව නේද? පැහැදිලි නේද කියන දේ? කොයිට ඕනේ නැහැ නේ ඕලාරික වෙන්න. ඉතින් ඕකම ගන්න එපා. දැන් දැන් ওই මහත්තයා විවාහ වෙලා ඉන්නවා දරුවෙක් ඉන්නවා කියන්නේ ওই මහත්තයාට යන්න පුළුවන්ද දැන් මේ භාර්යාවයි දරුවයි දාලා ඉවරලා බැහැ. ඔයා ඒ ටික කරන්න ඕනේ. සෝදාපන්න වුණාට කරන්න දෙයක් නැහැ. ඒ ටික කරලා ඉවර වෙනවා. හිමින් සැරේ තව ටිකක් ඉස්සරහට යන එක වෙනම දෙයක් නේද? ආ මේකයි. <laughs> ඈ ඉතින් මේ මම මේ ක්‍රමක්‍රමයෙන් වැඩෙන හැටි පෙන්වන්නේ සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන තේරෙන්නේ මේ ලෝකේ මේක ගිනි ගොඩක් කියලා දැනගත්ත පුද්ගලයා මේකෙන් අයින් වෙලා මේකයි මට ගා ගන්න නැතුව ඉන්නවා කොටින්ම කියනවනම් පැනලා දුවනව නෙමෙයි එයා මට ගා ගන්න නැතුව ඉන්නවා එයාගේ ඕලාරික කාම සම්බන්ධකම් නැති වෙනවා ඒක බොහොම සංවර විදිහට ඊට හොඳින් කරන්න පටන් ගන්නවා ඕලාරිකකම අඩු වෙනවා තේරුණා නේද? ඉතින් සමහරු කියනවා ඉතින් මේ පිළිකුල් භාවනා කරපුවාට භාර්යාවට රාජ පුත්‍රයාට කාමර දෙකක් හදන්න ඕන කියලා. ඒක කාමරේ ඉන්නේ. ඔය විසාකාව දරුවෝ 30 දෙනෙක් වැදුවා කියන්නේ කාමර දෙකක ඉඳලා. ඈ බන්දුන මල්ලිකාව දරුවෝ 30 දෙනෙක් වැදුවලු. නියොන් දරුවෝ 16ක්. ඒගොල්ලෝ සෝතාපන්න වෙච්ච කාන්තාව නෙමෙයිද? සෝතාපන්න වෙච්ච ගණේ අය නේද? ඒක නෑ කියන්නේ. ඒවට බාධාවක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මඩේ ඉන්න දන්නවා මට ගාන්න නැතුව. ඕලාරික බව අඩු වෙලා ඊටාම ලස්සන ලස්සන ගිහි ජීවිතයක් ගත කරනවා. ඊටාම පැහැදිලිව නිර්වෘල් ජීවිතයක් ගත කරනවා. තේරුණා නේද? ආ මේ වගේ. දැන් මෙතනත් ඉන්නවනේ සෝතාපන්න වෙච්ච අඹසමියන් නේද? ප්‍රශ්නයක් උනේ නෑ නේද මොකවත්? <laughs> එහෙම ප්‍රශ්නයක් නෑ මොකවත්. <laughs> ඈ ඉතින් මේ ලෝකේ අතහල යුතුය කියන තීරණය ගන්නවා සමගම සියලු පව් හල යුතුය කියන තීරණය එතන තියෙනවා. ඒක තමයි කියන්නේ පාප මර්ධනය කියලා. ඊළඟට කුසල් කළ යුතුයි. ලෝකයෙන් අයින් වෙන්න වැඩ කටයුතු කරගන්න ඕන නේද? එයා එතන ඉඳන් ගියක් දොරක් හැදුවා, කෑමක් බීමක් හදන්න මේ මේ කෑවත් බීවුවත්, ඇඳුමක් පැනඳුමක් ඇඳලා නිර්වාණයට බාධා කර විදිහට කරන්නේ නැහැ එච්චරයි. ඊයේ වශයෙන් සුගන්ධ විලෝම පාවිච්චි කරන්න පුළුවන්. මල් ගඳ විලවුන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සමාජයේ ඉතින් ඉන්න එපා. දැන් මගුල් ගෙදරකට එහෙම යන්න එපා නේද? ආභරණ බලන් ගන්නතු යන්න බෑනේ නේද? ඉතින් ඒවා කරන්න ඒවා ප්‍රශ්නයක් නෑ. රහත් වුණා නෙමෙයිනේ සෝතාපන්න වුණා කියන්නේ. ඉතින් මේවා ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. අන්න එතන තමයි සතර සම්‍යක් ප්‍රදන් වීරිය ඇති වෙන්නේ. මේක ගිනි ගොඩක් කියලා දැනගත්තා නම් මේ පුද්ගලයාට මේ ලෝකේ ගොඩ ගහ ගන්න දෙයක් නෑ. ලබා ගන්න දෙයක් නෑ, රැක ගන්න දෙයක් නෑ. අනායාසයෙන්ම දර්ශනයත් තුළින් නියම සීලයක් ඇති වෙනවා. බෞද්ධ සීලය කියන්නේ ඔන්න ඕකයි. සියලු පව් හල යුතුයි. කුසල් කළ යුතුයි. සියලු පව් ලෝකයේ සඳහාය. සියලු කුසල් නිර්වාණය සඳහාය. මේ තීරණය ආධ්‍යාත්මය තුළින් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ආවට සම්පූර්ණයෙන්ම සකල ක්ලේශයන් ප්‍රහීන වෙලා නැති නිසා ඒගොල්ල කලාතුරකින් පව් කරනවා. කරන්න කැමැත්තෙන් මේ අකමැත්තෙන්. ඒ හැම පාප කර්මයන් ළඟම ලැජ්ජාවටපත් වෙලා වහම හන්දි කරගන්නවා. නිතරම පාප මර්ධනය සඳහා තමයි ජීවත් වෙන්නේ. පාප මර්ධනය සහ කුසල වර්ධනය. ඕක තමයි සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා කියන්නේ. පැහැදිලි නේද? ඉතින් ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධාව තුළින් නේද? සතිපට්ඨානිත ඇති මේ ශ්‍රද්ධාව තුළින් ඇති වෙන්නේ. ඒතර සතර ඉද්ධිපාද ශ්‍රද්ධාව තුළින් ඇති වෙන්නේ ඡන්දය කියන ශ්‍රද්ධාව නෑ නේද? ඉතින් මේ සියලු පව අතහල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණය ඇති වෙන්නේ ශ්‍රද්ධාව තුළින්. ඒක තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. දිව්‍ය ලෝකයන්නේ එහෙම නෙමෙයි. අපායට බයත් නෙමෙයි යපව නොකරන්නේ. එයා දන්නවා අපායන් නැති බව. ශ්‍රද්ධාවන්තයෙක් අපායන් නැහැ. එයා පව නොකරන්නේ මොකටද? පව කරපුවාම අපේ හිත දූෂණය වෙනවා. හිත අපවිත්‍ර වෙනවා. සිත පිරිසිදු කර ගැනීම සඳහා එයා පව වලින් අයින් වෙනවා. වෙන දෙයක් සඳහා නෙමෙයි. හිත පිරිසිදු කර ගැනීම සඳහා උත්සාහයෙන් කුසල් කරනවා. අන්න සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියන්නේ ඕනෝකයි. ඒවා තියනවාද? ආත්ම ප්‍රතිවේක්ෂණය කරන්න මේ පන්තියට ආපු දවසේ ඉඳන් Tamanට ওই දේවල් වල වැඩිවීමක් ඇතිවීමක් වැඩිවීමක් දිනුවක් තියනවද කියලා පොඩ්ඩක් බලන්න. ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ ලබාගෙන තියෙන මාර්ගඵල. සද්ධර්ම මාර්ගයට ඇතුළු වෙලා ලබාගෙන තියෙන ඵල මම කතා කරගෙන යන්නේ. ආත්ම ප්‍රතිවේක්ෂණය කරන්න. මොකද කියන්නේ මහත්තයා? සෑහීමටපත් වෙන්න පුළුවන්ද? ඉස්සරට වඩා දැන් හොඳයි නේද? ඔව් මේ ඉන්නේ තරුණ මහතුරුවා කියන්නේ. හොඳයි ඉස්සරට වඩා. ඉස්සර කොහමද දැන් කොහමද නේද? මේ කොල්ලෝ ටිකක් ඉන්නේ මේ. අහලා බලන්න. තේරුණා නේද? ඔන්න ඕවා අපි බලන්න ඕනේ. ඵල කියන්නේ ඕවා. මාර්ගඵල කියන්නේ ඕවා තමයි. දැන් ඕවා මොකවත් නැහැ නේ. සෝවාන් වෙලාද කියලා විතරක් නේ බලන්නේ. ඒක බලමු තා පොඩ්ඩකින් ඈ. වෙලාද කියලා. ඈ සතර සම්‍යක් ප්‍රදන් නීරිය. ඊළඟට පංච ඉන්ද්‍රිය. මොනවද මේ පංච ඉන්ද්‍රිය කියන්නේ? මම මේ කියාගෙන කියාගෙන යනවා Taman තුල තියනවද කියලා බලන්න හොඳේ. තියෙනවා නම් සතුට වෙන්න. අද අවුරුදු කන්න හදන්නේ මේ අවුරුදු කන්න දෙන්න. පංචේන්ද්‍රිය සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා බලන්න තියනවද කියලා ලෝකෙහි යථාර්ථයේ දුකයි කියලා එක්තරා ප්‍රමාණයකටවත් දැනගෙන නිර්වාණයට පැහැදීම තියනවාද කියලා අහන්නවත් ඕනේ නැහැ. මම දන්නවා ඒ කට්ටියට තියෙන බව. සද්දා වීරිය. දැන් මේ ලෝකේ දුකයි කියලා දැනගන්නකොටම කඩාගෙන මිදගෙන යන්න හිතෙනව නේද? ඒක තමයි වීරිය කියලා කියන්නේ. සද්දා වීරිය සති. මෙයා හැම මොහොතකම සතියෙන් ජීවත් වෙන්නේ. දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා. පව කරකොට පිරිහෙනවා කියලා දන්නවා. ඒක නිසා පව කරන්නේ නැහැ. කුසල කරනකොට දිනු වෙනවා කියලා දන්නවා. ඒක නිසා කුසල් කරනවා. මේක තමයි සති සතියෙන් ජීවත් වෙනවා කියන්නේ මොකයි? සතිපට්ඨානය කියන්නේ සද්දා වීරිය සති සමාධිය. සමාධිය කියන්නේ ආනාපාන සති සමාධිය පමණක් නෙමෙයි. ඔයගොල්ලෝ මේ කුසල් දහම් වඩනකොට දැන් පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ මේ තැන්වලදී සමාධිගත වෙනවා. ඔය අට්ඨරස ආයතන පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නක බලන්න. සමාධියට යනව නේද? ආන් ඒවා තමයි මෙතන සමාධි කියලා කියන්නේ. ආනාපාන සති සමාධිය පමණක් නෙමෙයි. ආනාපාන සති සමාධිය නම් මේ මේ ප්‍රත්‍යඥයන්ටත් තියෙනවනේ නේද? ඒක ප්‍රත්‍යඥයන්ටත් ඇති කරගන්න පුළුවන්. මෙතන සමාධිය කියන්නේ ඕක නෙමෙයි. අනිත්‍ය ගැන මෙනෙහි කරනකොට සමාධියට යනවා. ත්‍රිලක්ෂණය ගැන ඈ පංච උපාදාන ස්කන්ධේ විඥාන නාම රූප මේ දේශනාවන් තුළින් සමාධිගත වෙනවා. සද්දා වීර්ය සති සමාධි. සමාධියෙන් ළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ දැනීම කියන එක නේ. ඒකත් කොටස් තුනක් තියෙනවා. සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා. සුතමේ පඤ්ඤා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න උගත්කම. චින්තාමේ පඤ්ඤා කියන්නේ මේ පිළිබඳව සිතීම විමසීම. භාවනාමේ පඤ්ඤා කියන්නේ යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් භාවනාත්මක වශයෙන් හිතනවා. අන්න එතකොට මොකද වෙන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි කියන සක්කාය දිට්ඨියට විරුද්ධව අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දර්ශනේ ප්‍රතිවිරුද්ධ බලවේගයක් වශයෙන් යන්න පටන් ගන්නවා. ආන් එහෙම යනකොට තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. පංච ඉන්ද්‍රිය. පංච බලවලට එන්නේ තෝක තමයි. සද්දා බලං, විරිය බලං, සති බලං, සමාධි බලං, ප්‍රඥා බලං. ඉන්ද්‍රිය කියන්නේ නායකත්වය. බලය කියන්නේ ශක්තිය. නායකයෙක් හිටියට වැඩක් නැහැ ශක්තියක් නැත්තන් නේද? නායකයට ශක්තියක් තියෙන්න ඕන නේද? රට පාලනය කරන්න හරි මොන දේ කරන්න හරි නායකයෙකුට ශක්තියක් තියෙන්න ඕනේ. නායකයා එහාට නැමෙනවා නම් මෙහාට නැමෙනවා නම් වැලමදුලක් වගේ නම් ඒ නායකයාට පුළුවන් රට පාලනය කරන්න. ගියක් ගෙදරක් හරි පාලනය කරන්න පුළුවන්. ශක්තිමත් නායකයෙක් තුලින් නේද අපිට සැනසීමක් ලැබෙන්නේ. තේරුණාද? ආමුදුර වෙන පැත්තට හැරෙන්නද මන් දන්නේ නැදන්නේ. මට එහෙම හැරෙන්න ඕනේ නැහැ. මගේ ගෙදර අම්මා තාත්තා ශක්තිමත් නම් දරුවෝ ටික ඉන්නව සන්තෝෂයෙන් නේද? අම්මා තාත්තා වෙනිනව නම් දෙපැත්තට දරුවෝ ටිකට සතුටින් ඉන්න පුළුවන්ද? ඒක නෑ තාත්තා ඉන්න ඕනේ බොහොම ශක්තිමත් විදියට. කිසි කෙනෙකුගේ බලවේගය වලට අහු වෙන්නේ නැතුව තාත්තට ගෙදර පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ ගෙදර තුර තමයි සැනසීම සතුට සහනයෙන් තියෙන්නේ නේද? නැත්තම් බයෙන් ජීවත් වෙන්න වෙන්නේ. තේරුණාද? ඉස්සරට වඩා හොඳයිද? හොඳයි නේද? ඒක තමයි. පංචේන්ද්‍රිය පංචබලයෙන් වැඩිපුරනේ. ඉතින් ඉස්සර කොහමද දැන් කොහමද? හිතන්න. සතුට වේද? සෑහීමටපත් වෙන්න පුළුවන්ද? මේ භාවනා පන්තිට ඇවිදින් අපිට වැඩක් සිද්ධ කරගත්තා කියලා සතුටටපත් වෙන්න පුළුවන්ද? එහෙනම් එච්චරයි. මටත් සතුට එතන තමයි තියෙන්නේ. පංචේන්ද්‍රිය පංච බල මතකයි නේද? ඊළඟට තියෙන්නේ සත්පොඥාංගය. සත්පොඥංගය කියන එක මම හැම කමඨහනත් වලින්ම ඔය කට්ටියට පෙන්නලා තියෙනවා. දැන් අපි බලමුකෝ විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප හැම ක්‍රියාවක් ළඟම විඥාන නාම රූප බලන්න මන් දුන්නනේ. සති සම්පොඥංගය. සති සම්පොඥංගය කියන්නේ ඕකයි සතියෙන් ඉන්නවා. හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්නවා කියන්නේ ඔන්න ඕකයි. විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප මෙතන විඥාන නාම රූපයට මුකවන්න නැති බව පේන්න පටන් ගන්නවා අන්න ඒක තමයි සතියෙන් ඉන්නවා කියන්නේ සති සම්පූර්ණයන් ඊළඟ ධම්ම විචය ඇත්ත පේන්න පටන් ගන්නවා මොකද්ද මෙතන විඥාන නාම රූපයගේ පැවැත්මක් හැර කිසිවක් නැත කිසිවෙක් නැත එතකොට මෙතන මමෙක් ඉන්නවද නැහැ ඔතන තියෙන්නේ විඥාන නාම රූප ඔතන තියෙන එකමයි මෙතන තියෙන්නේ මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ එහෙනම් උතන පුද්ගලයෙක් නෑ මෙතන තියෙන එකමයි. අර ගස් පළඟෙන් සත්තු කෑ ගහන්නේ කටින්ද හිතෙන්ද? ඒ කෑ ගහන්නේ කටින් නෙමෙයිද? සත්තු කෑ ගහන්නේ මොකෙන්ද? කටින් නෙමෙයිද? ඈ? නෑ නේද? <laughs> එහෙනම් එතන තියෙන හිතක් නේද? එතන තියෙන විඥාන නාම <laughs> රූප නේද? ආම් බලන්නකො දැන් මේ ලස්සනට මෙතන මමෙක් නෑ උතන පුද්ගලයෙක් නෑ උතන සතෙක් නෑ හැම තැනදීම විඥාන නාම රූප විඥාන නාම රූප මේ ශාලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න අන්න මට නම් එක එකක්වත් පේන්නේ නෑ මේ කමඨහන වඩනකොට දර්ශනයෙන් බැලුවොත් එහෙම මට පේන්නේ මෙතන විඥාන නාම රූපයගේ පැවැත්මක් හැර කිසිවක් නැත කිසිවෙක් නැත මේ කණු එහෙම රූපවලට යන්නේ මෙතනත් රූප තියෙනවා තේරුණේ සති ධම්ම විචය ධම්ම විචය කියන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. සති ධම්ම විචය සත්පොඥංගය ගැන කියන්නේ සති ධම්ම විචය. ඊළඟ වීරිය මෙයාට වීරියක් ඇති වෙන මම මෙච්චර කාලයක් මුලා වෙලා හිටියා. මේ ලෝකේ මමෙක් ඉන්නවා සතෙක් ඉන්නවා කියලා මුලා වෙලා හිටියා. මං අද පැහැදිලිව දැක්කා ස්වභාව ධර්මයාගේ පැවැත්මක් හැර කිසිවක් නැති බව. මෙයාට වීරියක් ඇති වෙනවා. වීරියෙන් මේ කමඨාන දිගටම වඩ아가න යනවා. වඩාගෙන යන්න යන්න මොකද වෙන්නේ හැම තැනම ඇත්ත පේන්න පටන් ගන්නවා සොයාපු දේ හම්බ වුණා කාලේ හොඳයි කියලා ප්‍රීතියටපත් වෙනවා දැන් ඔයගොල්ලෝ හොයාපු දේ හම්බ වුණා නේද ඇත්ත නේද හොයාගෙන ආවේ මෙතෙන්ද හම්බ වුණා නේද කාලේ හොඳයිද ප්‍රීතියද අන්න හරි ඔක ධම්ම ප්‍රීති තේරුණා නේද ධම්ම ප්‍රීතිය සුඛං සේති දැන් සුවසේ නිදා ගන්නත් පුළුවන් ඇති ඒ ඉතින් ප්‍රශ්න අඩුයි නෑ නේද ධර්ම ප්‍රීතිය ඇති වෙනකොට අන්තෝ ජටා බහි ජටා ඔක්කොම දෙහිනවා ශෝක එකට නිින්ද යනවා. ශෝක එකට අවදි වෙන්න පුළුවන්. ඒක නෑ ධම්ම ප්‍රීතිය සුඛං සේතිය කියලා කියන්නේ. විප්පසන්නේන චේතසා සිත පිරිසිදු බවටපත් වෙනවා. සිතවිලි ඔක්කොම ප්‍රසන්න වෙනවා. ආර්ය පවේදිතේ ධම්මේ ආර්ය ප්‍රවේදිත වූ ධර්මයේ සදා රමති පඬිතෝ. පඬිතේ හැමදාම රමණය කරනවා ඒ ධර්මයේ තුළ. රමණය කරනවා කියන්නේ සතුටින් ජීවත් වෙනවා කියන එකයි. එතකොට සත්‍ති ධම්මවිචේ විරිය පීති පස්සද්දී සැහැල්ලු බව. දැන් ඉතින් ගොඩ ගන්න දෙයක් තියෙනවද? ගොඩ ගන්න දෙයක් තියෙනවද? සැහැල්ලුයි. කුරුළු ජීවිතයක් එතන එක. ඈ නැත්තම් කාලා නැත්තම් ගැට සන්තෝෂයෙන් ඉන්නවා ප්‍රීතියෙන් ඉන්නවා. සැහැල්ලු බවකින්. සැපේ කියන්නේ ඔන්න ඔතන තමයි. සැපේ කියන්නේ ඔතන තමයි. සැහැල්ලු බව කිව්වත් එකයි සැපේ කිව්වත් එකයි. සති ධම්මේතිය විරිය පීති පස්සද්දී සමාධි දැන් මෙයා ඒ යථාර්ථය තුළම සමාධිගත වෙනවා. මේ කමඨාන වඩනකොට එයාට හැම තැනම ඒකාග්‍ර වෙනවා විඥාන නාම රූප සමත වෙනවා. විඥාන නාම රූප සමතයක් වශයෙන් ගන්නවා. ඒක දිගටම වැඩිගෙන යනවා. සමත සමාධි. අන්න සමාධිය. ඊළාට උපේක්ඛා. දැන් ඉතින් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? නැහැ. ආශ්‍රය කරන්න එකෙක් නැහැ. හැරෙන්නත් බෑ. හැරෙන්නත් බෑ. ඔන්න සත්‍යපොඥංගය. දැන් ඔතන කීයක් තියෙනවද ගණන් කරලා බලන්න. ඔව්. චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පදානා 12යි, පංච ඉන්ද්‍රිය පංච බල 10යි 22යි, සත්පොඥාංගයයි 29යි. මෙන්න මේ 29 හතරෙන් එකක් වැඩෙන තැන අන්න සම්මාදිට්ඨිය ඇති වෙලා සෝතේට ආපන්න වෙනවා. තිස්සෙනි එක සම්මාදිට්ඨිය. හැබැයි සම්මාදිට්ඨිය තනියෙන් ඇති වෙන්නේ නැහැ. එකටම ඇති වෙන්නේ. මේ මාර්ගාංග අටම එකට ඇති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය ඇති වෙනකොටම මෙන්න මේක තමයි සත්‍තපොඥංගය. සත්‍තපොඥංගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේකෙන් 29ක් වැටෙන තැන තමයි 30 වෙනි එක සම්මාදිට්ඨිය අනිත් හතත් එක්කලා ඇති වෙන්නේ 37 අන්න එතනයි. දැන් ඔයගොල්ලෝ ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කරන්න. මේ භාවනා පන්තියට පැමිණීමෙන් අපිට මේ ප්‍රකාශ කරපු මේ දහම් කරුණ පිළිබඳව අවබෝධයක් තියනවාද? මේ බෝධිපාක්ෂික ධර්ම අපිට ඇති වෙලා තියෙනවාද? දැන් මේකේ තීරණය කරගන්න ඕනේ. ඇති වෙලා තියෙනවා නම් සතුටටපත් වෙන්න. හ්ම්. ඊටාම වැදගත් දවසක් කියලා මම පටන් ගත්තේ ඔන්න ඕකයි. ඉතින් ඔතනින් තමයි අර ඊළඟට බලන්න ඕනේ සත්තාරි ධනෙ තියනවද බලමු. දැන් තියෙනවා නම් කියන්න ඔය කට්ටිය සද්දා ධනෙ තියනවද? සීල ධනෙ ලැජ්ජ බය තියෙනව නේද? පව් කරන්න ලැජ්ජයි බයයි නේද? ඔව්. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනය කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමේ ලාභය. ඒකක් තියෙනව නේද? <clears throat> ඊළඟට ත්‍යාග ධනය. ත්‍යාග ධනය කියන්නේ ලෝකේ අතහැරීමේ අදහස. ත්‍යාගය කියන්නේ දන් දෙන එක නෙමෙයි. දන් නම් දෙන්න පුළුවන් නෑ දිව්‍ය ලෝකයන් බලාපොරොත්තු නේද? ඈ එකක් දීලා ලක්ෂයක් ලබා ගන්නත් දීලා අදින්න පුළුවන් නෑ. අද උගදෙන දීලා අදින එක නෑ කරන්නේ. එකක් දෙන්නේ ලක්ෂයක් දෙන ලක්ෂයක් ලැබෙනවා නම් පමණයි. මේ නේද දීලා අදින්න යන්න දෙපා. තල්ලු කරලම දානවා මිසක්. තේරුණේ? <laughs> ඒක දන් දීම නෙමෙයි මෙතන ත්‍යාගය කියලා කියන්නේ අතහැරීම කියන එකයි. අතහැරීම. ත්‍යාග ධනය. ඊළඟට පඤ්ඤා ධනය. පඤ්ඤා ධනය කියන එක මේ සියලුම ධනයන් තුළ තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන්තර ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රඥාවෙන්තර සීලයක් නැහැ. ප්‍රඥාවෙන්තර ලැජ්ජා බයක් නැහැ. ප්‍රඥාවෙන්තර සුතියක් නැහැ. ප්‍රඥාවෙන්තර ත්‍යාගයක් නැහැ. තේරුණා නේද? එහෙනම් මේ සත්කාරී ධනය ප්‍රඥාව මිශ්‍ර වෙලා තියෙන හැමතැනම. ප්‍රඥා ශාසනය කියන්නේ ඒක නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ බුද්ධ කියන්නේ ප්‍රඥාව. තේරුණේ? පංච ඊළඟට බලන්න සත්‍ය විසුද්ධිය දැන් වැඩිගෙන යනවාද කියලා පොඩ්ඩක් බලන්න සත්‍ය විසුද්ධිය. බලමු. සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියලා කියන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතාරමින් කුසල් කරමින් ඉදිරියට යනවා. අන්න ඒක තමයි සීල විසුද්ධිය කියන්නේ. ඒ සීල විසුද්ධිය ඇති වෙන්නේ ශ්‍රද්ධාව තුලින්. ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට විසුද්ධ සීලයක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 50ක් සිල් රැක්කත් අකුරටම සිල් රැක්කත් ශ්‍රද්ධාව නැත්නම් කවදාවත් සීල විසුද්ධියකට යන්න බෑ. පැහැදිලි නේද? එහෙනම් සීල විසුද්ධියක් ඇති වෙන්නේ ආර්ය පුද්ගලයෙකුට පමණයි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයෙක් විනාඩි 5ක් සිල් රැක්කත් එතන සීල විසුද්ධිය තියෙනවා. ශ්‍රද්ධාව නැති පුද්ගලයෙක් අවුරුදු 50ක් සිල් රැක්කත් එතන සීල විසුද්ධියක් නැහැ. බය නැතුව මේවා කියන හැටි. මට බය වෙන්න ඕනේ ඇත්ත කියන්න. සීල විසුද්ධිය. ශ්‍රද්ධාවෙන්තරව ලැබෙනවා. නෑ නේද? ඒක නෑ ශ්‍රද්ධා දනං කියලා පටන් ගත්තේ. ශ්‍රද්ධා දනං සීල දනං. ඊළඟ චිත්ත විසුද්ධිය කියන්නේ මොකක්ද? චිත්ත විසුද්ධිය කියන්නේ තණ්හාවෙන්තරව සමාධිගත වෙනවා අපි. තණ්හාවෙන් සමාධිගත වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයෙන් හිතාගෙන සමාධියට යනවා. හොඳ හොඳ මැජික් පෙන්නන්නම් කියලා හිතාගෙන සමාධියට යනවා. එතන චිත්තවිසුද්ධියක් නැහැ. එතන තියෙන තණ්හාව. තේරෙන්නේ? ඒ ප්‍රත්‍යඥ කාලේ මටත් ඔහම හිතලා තිබුණා. සමාධියට ගියොත් මම හොඳ හොඳ සෙල්ලම් පෙන්වන්නම් කියලා. උඩින් යන්නම් යටින් යන්නම් කරණම් ගහන්නම්. අනේ පින්නතුනි මේ සම්මාදිට්ඨිය ඇති වෙනවා සමගයේ ඔක්කොම සුනාමියට අහු වුණාමයි ගියා. මොනවද කියලා හිතනවා ඔය උඩින් යනවා යටින් යනවා කරණම් ගන්නවා බ්‍රහ්ම ලෝක යනවා ඇත්ත වශයෙන්ම ආර්ය පුද්ගලයෙකුට බ්‍රහ්ම ලෝකේ හිඟන සැපතක් කියලා හිතනවා පින්නතුනේ. හිඟන සැපතක් කියලා හිතනවා. එතන තියෙන්නේ තණ්හාව නෑ තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ. තණ්හාව තියෙනවා නම් එතන මොනවද තියෙන්නේ? සැපද්ද දුකද්ද? ආ මේකනේ. ඉතින් ඔහි යන්න මේ සමාධියකට යන්නේ නෑ සෝතාපන්න පුද්ගලයෙක්වත් අඩමු ගන්නෑ. සෝතාපන්න පුද්ගලයා සමාධිගත වෙන්නේ අකුසල මර්ධනයේ කුසල වර්ධනයේ සඳහා මිසක් වෙන දෙයක් සඳහා නෙමෙයි. මර බල බිඳගෙන බුදු බල මතු කරගන්න. පංච නීවරණ යට කරගෙන කෙලෙස් යට කරගෙන අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සිත පිරිසිදු කරගන්නයි ආර්ය පුද්ගලයේ සමාධියට යන්නේ. අන්න එතන තමයි චිත්ත විසුද්ධිය ආරම්භය කියලා කියන්නේ. ඒක ශ්‍රද්ධාවෙන්මයි. චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි නේද? ශ්‍රද්ධාව නැති කෙනෙකුට ඇති වෙනවද? නැහැ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන එක. එතන තමයි දිට්ඨි විසුද්ධිය. ඒක ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. දැන් සම්මා දිට්ඨිය නැති වෙලා සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඇයි? සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් දාන්නේ නේද? ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අසා දරාගෙන සිතා විමසා බලාගෙන නිර්වාණය කෙරෙහි පැහැදීමෙන් ඉදිරියට යනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතකොට ප්‍රතිවිරුද්ධ බලවේගයක් නේද යන්නේ? අන්න ඒතකොට තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. එහෙනම් දිට්ඨි විසුද්ධිය ලැබෙන්නේ ශ්‍රද්ධාවෙන් නේද? කත්තක භික්කවේ සද්දා බලන් දට්ටබ්බන් චතෝ සෝතාපට්ඨියංගේසු. මහන් සද්දාවේ බලස්ථානයේ දකින්න ඕනේ කොහෙද කියලා අහනවා. සතර සෝතාපට්ටි අංග. සතර සෝතාපට්ටි අංග ඇති වෙන්නේ සෝතාපන්න පුද්ගලයෙකුට. බුදුගුණ දැනගෙන පැහැදීම, දහම් ගුණ දැනගෙන පැහැදීම, සංඝ ගුණ දැනගෙන පැහැදීම අරියකන්ත සීලය. ඒ ශ්‍රද්ධාවෙන්මයි දිට්ඨි විසුද්ධියටපත් වෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය ඇති වුණ එක්කිනාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ යා මග නොමග දන්නවා. එයා දන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවන් මාර්ගය. අනාර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පරිහානීය මාර්ගය, දැවීමේ මාර්ගය. නිවීමේ මාර්ගයයි දැවීමේ මාර්ගයයි දෙකම දන්නවා. මග්ග අමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ ඒකයි. මග නොමග දන්නා නුවණ කියන එක. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවත් මාර්ගයක් තියෙනවද නිමෙන්න? නැහැ. කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මෙයාට දැන් මේ බුදුදහම පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ සතිපට්ඨාන ක්‍රමයෙන්මයි මේ ඔක්කොම මම ලබාගෙන තියෙන්නේ කියලා එයා පැහැදිලි කරගන්නවා. අය කිසිම සැකයක් නැහැ. එතන ධර්මයේ පිළිබඳව. බුදුහාමුදුරුවෝ ගැන, සංඝයා ගැන සියලුම සැක නැතුව යනවා. ඔය විචිකිච්ඡාව නැතුව යනවා කියන්නේ ඒක කාංකා විතරන විසුද්ධිය. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ උද්‍යවේ ඥානේ පටන් අරගෙන භංග ඥාන, බය ඥාන, නිබ්බන් ප්‍රසනා ඥාන, මුංචිත කම්මචා ඥාන, සංකාර උපේක්ඛා ඥාන, පටිසංකා ඥානය ඊළඟට අනුලෝම ඥානයෙන් ඥාන දර්ශනය සුද්ධියට යනවා. පටිපදා ඥාන දර්ශනය සුද්ධිය ආරම්භයේ තමයි උද්‍යාවේ ඥානය කියලා මම මේ දුන්නේ දා වඩන්න. ඇති වෙනව නැති වෙනවා කියලා. ඔන්න හරි. දැන් සප්ත විසුද්ධියක් යන්තම් හරි වැඩිගෙන යන බව පැහැදිලි නේද? පැහැදිලි නේද? පින්නතුනේ බුදුදහම නෛර්යානිකයි නෛර්යානිකයි කියලා කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ ප්‍රතිඵල වරදින්නේ නැහැ දැනට ඔය පින්නතුන්ට සෝතාපන්න භාවයටපත් වෙන්න බැරි වෙලා තියෙනවා නම් මං හිතන්නේ මෙතන සෑහෙන පිරිසක් ධම්මස ලබාගෙන නැති කියලා මං විශ්වාස කරනවා සෑහෙන පිරිසක් මේ ඉදා දුන්න කමඨාන මේගොල්ල ගෙදර ගිහින් වැඩුවා නම් මොකද්ද මං දුන්නේ හුස්මට හිත යොමු කරගෙන ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වේගයෙන් බලාගෙන යන්නේ කිව්වා එහෙම වේගයෙන් බලාගෙන යනකොට මේක කරගන්න බැරුව ගිහිල්ලා අතහැරෙන්න ඇති. අතහැරුණ වෙලාවෙ කට්ටියද මොකෝත් නොදැනී ගිහිල්ලා ශූන්‍යතාවයට ගිහිල්ලා සමාධිගත වෙන්න ඇති. එහෙම වුණා නම් ඔබ හිතාගන්න ඔබ කවුද කියලා. තේරුණා නේද? එහෙම වුණේ නැත්නම් අද ගෙදර ගිහිල්ලා ඒ කමටහන වඩන්න. දැන් තව පොඩ්ඩකින් මම මේ කමටහන ආයසරයක් වඩවනවා. මේක දිගටම වඩාගෙන යන්න කවදාවත් වරදින්නේ නැහැ. මේ පන්තියට දිගටම එන්න ඒතර මේ විසුද්ධ සප්ත සක්තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන බව පැහැදිලි නෑ නේද? ඒතර මේ සෝතාපන්න වීම සඳහා ලකුණු 100ක් ඕනේ නම් 99ක් ගත්තයි කියලා ප්‍රතිඵල දෙන්නේ නැහැ විභාගයෙන් පාස් කරන්නේ නැහැ. සල්ලි වලටවත් ඇඳුම් කම් වලටවත් ඒව නැහැ. මේවා ධර්මයේ විසින් කරන දේවල් නේ. ඒ ලකුණු සියල්ලම සම්පූර්ණ වෙන්න ඕනේ. තේරුණා නේද? යාළුකම් නෑදෑකම් ඒව මොකොත් නැහැ මෙතන. ධර්මයෙන් දෙන දායාදයක් විතරයි. එහෙනම් මේ ලකුණු ටික සම්පූර්ණ වෙනකන් මේ ධම් වඩන්න වෙන්නතුනේ. එතනින් නතර වෙන්න එපා. දිගටම යන්න. දැන් සන්තෝෂයි නේද? ඔව්. ආත්ම ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ ඔන්න ඕකයි. අපිට සප්තිස් බෝධිපාක්ෂික ධර්ම සප්ත බොජ්ජංග එතකොට මේ සප්තාරිය ධනය සප්ත විසුද්ධිය දැන් වැඩිගෙන යන බව පේනවනම් අපි සතුටටපත් වෙනවා නේද? ඒකයි.